අවස්ථාවේ සිල් දනාකරන පෙරවන් සරණයි අපි අවස්ථුවේ පළවෙනිම සැසිවාරය අපිට තියෙන්නේ ප්‍රශ්න විචාරක වල පිළිපස්සේ කියන්නේ මේ වෙලාවේදී මේ වෙලාවට තාහත් ලැබිලා තියෙන කමඨාන් ධර්ම දේශනා නැත්නම් භාවනා කරන කොහොමද කියලා අහලා දැනගත තොරතුරු ඇතයි දේශනා පිළිබඳ යම් ප්‍රශ්නක් තියෙනවා නම් කාටහරි ඒක ගැටළු ස්ථාන නිරාකරණය කරගන්න ප්‍රශ්න විසඳ කරන්න පුළුවන්. එතන තමයි රකින්න මේ කුසක කාමසීය පිළිබඳව පැටහෙන වැටෙන දේවල් තියෙනවා. අපිට සාකච්ඡා කරන්න විසඳන්න පුළුවන් දේවල් අපිට ප්‍රශ්න වශයෙන් ගන්න පුළුවන්. ඒ වගේම භාවනා කරනකොට ආදි වෙලා ඉන්නකොට ශක්මන් කරනකොට ඒ කාටයුත්ත පිළිබඳ ප්‍රශ්න හෝ එම නියම පිළිපදව උපදේශ තියෙනවා මේ දායක ප්‍රශ්න පිළිබඳ කරනවා මුගක් වෙලාවට කෙරෙන්නේ ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරන එකයි මම දන්නේ ඉතිපස්සේ විතරයි ඒක නැත්නම් සභාවට අවස්ථාන පුරු ප්‍රශ්න ඉදිරිපත් කිරීම අපට පුළුවන් සාකච්ඡාව ඉදිරියට යන්න. ජීවත් කරන්න ඉදිරි ප්‍රශ්නේ. ඉදිරි ප්‍රශ්නේ ඉදිරිපත් වෙච්ච බව පේන්නේ නැහැ. ඒ නිසාට සභාවට අවස්ථාවක් පුළු ඉදිරිපත් කරනවා නම් ඒක සාකරේ ආරම්භ කරනවා ප්‍රශ්න. මේ ප්‍රශ්නේ අවස්ථාවක් පුළු ප්‍රශ්නයක් තමයි ඒක ප්‍රශ්න ඕනේ. ආදී කියන්නේ දෙක ආධුනිකයෙක් පැත්තෙන් ඉතිරියා ගන්න පුළුවන්. පළවෙනි මේක තමයි සක්මන් භාවනාවේදී හෝ පූර්ණ කාර්යවේදී ලබා නැත්නම් පරියන්ඛයක් වශයෙන් ඉන්නකොට ඒ හිතකෝ කාලේ භාවනා අධිනම් තමයි හිතේ තියෙන අසාමාන්‍ය ආතති ගතිය අරගෙන. හිත නිකන් නිදහස් වෙනවා. ඒක තමයි තේරෙනවා. විවිධ කිච්ච දෙයක් ලිහිච්ච වෙලා. එහෙම ආපදී නැති වෙච්ච ගතිය තේරෙනවා. එහෙම නැත්නම් අපේ ෆ්‍රස්ට්‍රේෂන් අපේ අසහනශීලී ගතිය අඩු කරන්න පුළුවන් පක්‍රමයක් බව තේරෙනවා. සාර්ථකී ආපදී අර වාගේට අයිතුම අඩු වෙන ගතිය. සම්මන් කරනවා අඩු වෙන ගතිය. ඒක හොඳටම තේරෙන්නේ ඊදහස්. දෙවෙනි එක තමයි තමන් භාවනා කරනකොට තමන්ට ඇසුරට ඉන්න ඕනේ කල්යාණ මිත්‍රයෝ. බුද්ධෝත්පාද කාලෙක උත්තර භාවනා කරන දිනු කරන්න බෑ. කල්යාණ මිත්‍රයෝ නෑ. ගලපන්න කෙනෙක් නෑ. ඒක නිසා භාවනා කරන ඉන්ද්‍රිය යන මතක දුහන්න බෑ. භාවනා කරන්න බෑ. ඒ නිසා මේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම ලැබිච්ච කල්යාණ මිත්‍රව සාකච්ඡා කරලා තේරුම් ගැනීම සමාජ මට්ටමේ අපිට ලැබෙන දෙවෙනි පාඩම. Taman වෙන පාර අරින එන්නේ කල්යාණ මිත්‍රෝ වෙලෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ කල්යාණ මිත්‍රෝ කතා කරන්නේ වල්පල් කරපු නෙවෙයි. බණක් භාවනාවක් නේ. ඒක තමයි මේගොල්ලෝ කාව ඉදී කල්යාණ මිත්‍ර ඇසුරු ඉතින් දේව සභාවකට ගියාම බ්‍රහ්ම සභාවකට ගියාම තමයි මේ සාකච්ඡා කළ ආවට පස්සේ තියෙන ප්‍රශ්න ඒගොල්ලෝ කැප්චර් කරලා සම්පූර්ණ ඉතින් ඒක සමාජ මට්ටමේ තියෙන ආචාර ධර්ම මට්ටමේ ඇතුළෙන් තමයි තේරෙන්නේ ඉතින් ජීවන ආර්ථිකතිය ඒ භාවනා කරන විදිහට නැති වෙනවා. පස්සේ ඒක පුළුවන්. ඉතින් ඒකට යාර පුළුවන් මේ භාවනා කරන වෙලාව වැඩි කරලා අනිකුත් භාවනාවෙන් තොර කාලය අඩු කරන අසහනය තවදුරටත් නැති වෙන ජීවන රටාවක් හදාගන්න. ඒ නිසා මේ භාවනාවේ ප්‍රතිඵල දැන් කොයි කෙනෙක් වගේ ප්‍රශ්නක සභාවකට ඇතුළත විද්‍යාසන්ගේ මහාසායක ඉස්සරලා භාවනාකදී ලබනාත්ම නිවන් දකින්න කතාව තමයි කියන්නේ. මේ ආත්මයේ ප්‍රතිඵල තියෙන කතාව කියන්නේ නෑ. ඒ කියන්නේ මේ ගෞතම බුද්ධ ශාසනය දැන් වැඩ ගන්න බෑ. භාවනාකදී මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්න පුළුවන්. ලබනාත්ම පුළුවන් කියන එක තමයි සාසනයේ ඉස්සෙල්ල දුන්න උදාහරණ මේ මේ සාරසිරි පිටිසිරි ලංකා. දැන් තමයි කෙනෙක් සබාව ආන්නේ භාවනා කළ මොකද ශාසි දිට ගන්න සුඛ විහරණය කියන්නේ. මොකක්ද මේ ජීවිතේ ලබන්න පුළුවන් විදිහ සැපේ කියන එක අහන්න පුළුවන් සමාජයක් අපිට තියෙනවා. ඔකට ඒක දැන් ඥානයේ ගිහිල්ලා කවුරුත් වගේ භාවනා කරනවා. ඒ නිසා මම දෙකම මතක තියාගන්න තමයි ආඥාන අනුවිම සහ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබීම භාවනා ඉදිරියට යන බාට හොඳ ලකුණු දෙනවා. මයිත් එක්ක තපස්සයි. මයික් එකට කතා කරොත් ඇහෙනවා කතාව. අබරතම වෙන්නේ ආතතිය අවින්න ආනත්‍ය නැත්නම් අනුකූල දීම නැත්නම් වෙනත් විකාරයක් ඇත්තම ගොඩාක් ඇති තියෙනවා ආධුනිකෙට ඕකෝ පැත්තකට එක්සම් තේරුම් ගන්න කල යනවා. එහෙම නැත්නම් මේ ශක්තිය වැඩෙනකොට ශක්තිය කියන අප්‍රමාදයේ කියන එලෙමසිටි ගතිය වැඩෙනකොට තාක්ෂණික පිළියම් වීමක් සිද්ධ වෙනවා. ඒක කියනවා දැන් මේ විපස්සනාගේ භාවනා ක්‍රම එන්නේ ඉස්සල්ලා තිබුණා ටී භාවනා ක්‍රමේ transcendental meditation ඒක තමයි ඇමරිකාවේ දැන් අවුරුදු 30ක් 40ක් කරලා භාවනා කරනයි ඉන්නේ. නිසා ඒගොල්ලෝ පරිශීලන කරලා තියෙනවා. සාමාන්‍ය මිනිස්සෙක් අවුරුදු 60 පැනනට පස්සේ ඇවි කාමීම, ඇස්තීම සහ හෘද පීඩනය, රුධිර පීඩනය අවුරුද්දකට 6 සැරයකින් පිරිනවනවා කියන්නේ. 60න් පස්සේ ඇස්තීම 6 ගුණකින් පිරිනවනවා. කාමීම 6 ගුණකින් පිරිනවනවා. බ්ලඩ් ප්‍රෙෂර් එක අයුණකින් පිළිහෙන. නමුත් භාවනා කරන කෙනෙක්ගේ පිළිහෙන ප්‍රමාණය හයින් එකට අඩු වෙනවා. ඒගොල්ලෝ පරීක්ෂණ කරන්නේ පාරක පරීක්ෂණ දාලා කරලා බලනකොට භාවනා කරන කෙනා අච්චර ඉක්මනට නාකි වෙන්නේ නැහැ. පිළිහෙන ගතියක් තියෙනවා. ඒකට නම් කොල්ප කට්ටිය යන්නේ. හැබැයි තියයි මේ භාවනා කරලා පෙත්තක් යන්න බැරිද අපිට ඉන්ජෙක්ෂන් එකක් ඉල්ලන්න බැරිද ඕක ඇඟට සිරින්ජ් කරන්න බැරිද කියලා ඒකත් කුලියට දෙන්න පුළුවන් බ්‍රාන්ච් කම්පැනිට අර මිලස් කම්පැනිට අනේ එහෙම පොළොවට කියලා අර ප්‍රශ්නේ තියෙන මේ භාවනා කියන එක සමාවිසින්ම කලේ මොන්නන ප්‍රමේයික වෙන ප්‍රමේයකට කරන්න. ඒක නිසා ඇත වෙන්න කලින් කරනවා කරලා ලැබලා තිබුණා. හැකලෙන් අපිට බුණා මට නැහැ හැකපැනලා. ඕකයි. ඒක අවකාශයට පුළුවන් නම් ඉන්ටර්නෙට් එකට මේ අන්තර්ජාලයට ගිහිල්ලා බලුවොත් දැන් තියෙනවා තොරතුරු හරියට තොරතුරු දැනගන්න එක. ආ සතිය කියන්නේ දැනගත්තොත් එක පැයක් කරොත් මනසේ මොලේ ඇතුලේ වෙනස ෆන්ක්ෂනල් එම්ආර් ස්කෑන් එකට දාලා ඒක සාපේක්ෂව පැය දෙකක් කරොත් පැය තුනක් කරොත් හතරක් කරොත් ඒ කාරණාවම තොරතුරු ඇවිල්ලා තියෙනවා. අවස්ථාවේ භාවනා තුනක් එක දිගට කරොත් තාම තේරෙන්න පටන් ගන්නවා. එකක දවස් 10ක් නම් එකක මැෂින් එකේ ජීවත් වෙනවා. දවස් 10ක් ගන්න තුනක් කළොත් සාහනම තේරෙනවා. ඊට පස්සේ දලගන්න තමයි පිළිදෙ ඔය ඉන්න රාජ්‍යනායක තුමා කියනවා ඒ දාහා පන්ල කෙනෙක් තරම් භාවනාවක් බැහැ ගන්න දාහේව දහයක් කළොත් මේ දාහ වම්වලින් කියන මේ අපේ සාර්ථක ඥානය ඒකට ආසන්නී මානසික ක්‍රියාකාරීත්වය වක් දක්මුලට මාර්ගය. දක්මුලේ මාර්ගිකවශය අවදාන අක්තිවාදයක් කරනවා. සියලු මානසික සාධේ කරනවා. ඒ වගේම පරිසරයට හානියක් කරනවා. ඇවිලා ගන්න මම මේ පරිසරයට කියනවා. කුෂ්ටි කරන්න මාගේ කුට්ටිය කරා පාසි දෙන්න හදන්නේ. එයා අලු පද්ධතියටම සලකන්නේ. ඉතින් ඒ වගේ කරන තවත් කාගේ ජීවිතේ ගත කරන කාරණා පැය 10ක පහළ ගියට පස්සේ ඒ මනුෂ්‍ය සමාජයේ සාන්තිකර මිනිස්සු. කවදාකවත් තමන් කරන්නේ අනුදාන කරන්නේ. කාලකන්ණී කියලා කියන්නේ නැහැ. කාලකන්ණී බව ඊකන්නේ නැහැ. ඉතින් ඒ මට්ටමට යන්න තමයි පොඩි කාලයක් කරන්නේ දීලා ටික ටික ටික ටික ටික ජීවිතයට ඇබ්බැහි කරනවා. ඒක තමයි වයසක් කට්ටියන අනිත් බලවත් කැටෙම නෑ. ඒක මම හිතන්නේ වයසක් කට්ටිය පොඩි උන්ට නෑ නෝ. ඒක නසා. අන්දරට තියෙන මේ වෙනකොට ඉතාම පොඩි ළමයි. මොනවා කරනවද? අම්මත් එක්ක අතම්මත් එක්ක වාඩි වෙනවා. අම්මලා කරලා වාඩි වෙනවා. ආනන්දකොට කියනවා කියන්න දන්නේ නැහැ යාදාන්නේ නැහැ භාවනාන්නේ ප්‍රතිඵල දන්නේ පොහොර ආනන්දකොට කියනවා මට පැත්තම් කිව්වා වාඩි වෙලා ඉන්නකොට උත්සව කරන්න කියලා බහතෝරන්නේ ඒකේ අත්තන්න පුරුදු කරනවා ඒක තරකම ලක්ෂය අත්තන්න උත්සව කියන්නේ ඒකේ මහලතේ වෙන තමයි මේකේ ඉවරව ඉන්න කෙනෙක් නැහැ. ඒකකොට මෙහිම ආරම්භය. පුදුමවරු මාර්ගවලට පොළොත් වහනකට ආනන්දට. ඒකම දෙන්නේ නැතිකල කලාව කෙනෙක් නෙවෙයි. ඒ සමහර අත්තම් බලන්න පොඩි අය කියන එක තමයි. ආසනයේ මොන සිදුවන භාවනාව කරනවා මගේ කුෂ්ම සමානතාවට වේගින් යනවා දැනෙනවා කුෂ්ම දෙපිටකට වේගින් යනවා දැනෙනවා සමානතාවනේ ඉතාලි ඉදිරියට කුෂ්ම එනවා දැනෙනවා ඇවිල්ලා පිළිලනකොට පිළිලන ආයෙත් පහළ දෙක තුනක් වෙන ආයෙත් හදනවා දැනෙනවා මේ හතර තුනේදී මම ඉන්නකොට පිළ කණිසු බලයක් කියනවා ඒ කුෂ්ම එන්න ඒ කරන ඒ පහළ දෙක තුනේ දැන් වේදෙන් යනවා බලගෙන ඉන්න පුළුවන් වේදෙන් යනවා වේදෙන් කියනවා ඒක මොකද හම්බුනේ අතොරතුරු අතොරතුරු වීදී ඒ මොකද අපිට යම් වෙලාවකදී හස්කුත් එකක් මල්ටි ටාස්කින් කියලා කියන්නේ වඩාත් එහෙම එක චින්තාශනේ හෝ විනාශාට ප්‍රෝගස්සාට යොමු නම් ඒක ලොකු ලොකු වෙන්නේ මොකද ඒ මහාමිත විවිධ කර්ම වල පුරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අනිතාංග, අතරමිත සර්ක චිත්තක්ෂණේ බොහෝ අනිත් මේ අරමුණේ කියලා අපි කියන ඒකාග්‍ර වෙනවා කියලා ආපාතගත වෙනවා කියලා ඒකෝන් භාවය කියලා කියනවා හිත අරමුණ එක කරනවා ඒක තමයි මේක අපි ජීවිත කාලය ඒ නිසා මේ සංසාර කිරියන. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට මතක් කරනවා බල උඹලට අනුකම්පාවක් කියනවා. බල උඹලට ආත්මනුකම්පාවක් කියනවා. මේ නැත්නම් අත්සිද්ධිය සලකනවා. එන්නේ පරීක්ෂණයකට බලපන්. මේ නාලකව වුණොත් වේකර හඳුනන්නේ අරුචේත ඥානෝ චු විද්‍යාව කනෝච. විද්‍යාව වෙන මොනම සුවිශේෂ කරකම අපි මේක නමකට. අනුව අණුව ඉලෙක්ට්‍රෝනේ ප්‍රෝටෝන දැන් විද්‍යාවවලට ලෝකෙ විද්‍යාවේ පරිදිකට බුදුහාම පරික්ෂේතන ඒ විතරේ හුස්ම දකින්න සම්පූර්ණ බුදුය ඒක දිහා බැලුවම පස්සේ තේරෙනවා එකක් ලෝක පුරාම පිළිම හුස්ම ආශා ප්‍රසාරය වාහනතු අරතුම මේකේ බලන්නේ පෙරලනවා විපන්නාවට පස්සේ ඒ ප්‍රශ්නේ ඊට තෝරතු ඊට තෝරතු කියන්නේ එකක් දිහා විතරම විපරිණාම දෙන්නේ විතර පිටින් බලන එදාට කරන්නේ මේ ඔක්කොම දෙලා මේ වෙලාවට කරන පොඩි එහෙම පොඩි නැත්නම් මේ පොඩියක් තේරෙනවා මේ මතය මේ නැත්නම් සංකේතනවා ඒ මුළු දීනේ කියන සරණවා ඒ තාක්ෂ දැනෙන වේගෙ විදිහට අල්ලන්න බෑ. ඒක දිහා කරන්නේ බෑ. මේ මැස්ස බොහොම සක්‍රිය. මේ මැස්ස පොඩි පොඩි ගන්න බලන්න. ඒක අපේ මුළු ජීවිතේම කරන්නේ ඒ සංකතය එකතු කරලා ගොනු කරලා නම් දාලා තියෙනවා මේ විදිහට කරන්න බෑ. ඉතින් මේ වෙන්කල බලපා. මේ වෙන්කල අපේ ආශ්‍රත ප්‍රසාර දෙක. ඒක මෙහෙම සාමාන්‍ය බෙදෙෂන් කරලා ඉතින් ඒක බාහිර බලනවා. මොකද යහන මොකද වෙලා ගහනද ආසත් කරලා ප්‍රසත් කරලා ඉතින් බැරි පොළොව ගන්නකොට ගෙතේ නමුත් පොළොව වේගවා ආස්වාසේ සියයට සියයක් ඉවරලා සාසන ප්‍රසාදේ සියයට සියයක් ඉවරලා ආස්වාසේ අපේ මානසික පිළිඳුන ඒ ඇතිදේ දකින්න ගන්න වුණාට ආශ්‍රයක ප්‍රසවාසයට මාර්ගන කරන්නේ හිස්තන දකින්න පුරුදු කරලා නැහැ. ඒක පහරයන් නෙමෙයි කුෂ්ණාන. කුෂ්ණාන අත්මදෙක පේන නැතුව ආශ්‍රය වෙන්නේ ප්‍රසවාස වෙන්නේ ආශ්‍රය වෙන්නේ ප්‍රසවාස වෙන්නේ. ඒ ආශ්‍රයයේ සියම කරලා ප්‍රසවාසය පටන් ගන්නවා. ආශ්‍රයයේ හැම සාප්‍රසන්නේ පටන් ගැනීම අතර ඉත තෝරන්නේ පොක්කන දැන කෙරේ. බයල අසරණ වෙනවා. අනාථ වෙනවා. දෙල්ලෙන්න නෑ. අතරෙල්ල මෙතෙක් මහින්දානවා. ඒක දකින්න බය නිසා තමයි හයිය මුස්කු කරන්නේ. මොනවා හරි කියාමු කියලා ඉන්නවා උෂ්ණතම හිතේ ඉවර කරකට උදේ උෂ්ණ හිමි ඉවරයි පටන් ගන්නවා. එතකොට අර මම තියෙන්නේ කුකුල කල කනන් ඉඳලා වගේ තේරෙනවා. ඒ පේන විදිහට මෝර වෙන්න අපේ කෞෂත්වයක් නැහැ. මාය ඉදිරියේ නැහැ. සුෂ්ණාව ඉදිරියේ නැහැ. අර බුදුදන්නාගේ කියන ආනන්දේක සතුටින්ද අරම ගොඩක් තියෙනවා කරන්න බෑ එකක් කරලා ඒකට තැන්පත් වෙලා මම ඒකකොට නිලේදේශයක බැක්නික දෙන්නේ අනුරූප නැතිලා දුක නැතිව අනිත්‍යකාර බැක්නික මහා කරන්නේ අනිවාර්යයෙන්ම කඩමාවක් වෙනවා ඔතනයි නිමුදේ. ඉතින් මේක ඉවර වෙලා විචාරකට මාර්ගයකට. ඒක පන්නන්න කුෂ්ණාති. ජීවිතේ වල ගැට ගන්න. මේකින් වැඩ කරනකොට සාමින් වැඩ කරනකොට ආර්ථික වැඩ කරනකොට අපිටි කොමිටාව රැයමක් ගන්නෙ නැහැ අවුරුදු 10 ඉඳලා 23 වෙනකම් ගන්න 20 30 ගවන්න දැන් 60 කිලෝ තමයි යන්නේ ඕක වැඩි පොස් වැඩි වෙලා කියලා. කවදාද මේ වයසට කියන්නේ? ඔබ උදේ අන්න උදේ අමුඩ ගහගත්තා. සුකුරාට හැන්ද වෙනවා අමුඩ කියන්නේ. කොහොම සුකුරාට හැන්ද වෙනවානේ ආරමානුක සුකුරාට සඳ උදේ වෙනවා පාසලයන්. සතියන්ගේ ලක්කේ පාන. එතකොට බුද්ධ ආරෝහණය කරනවා ආවේශාව ගැන ආය සංකෞරේ අවබෝධම්මි අර කෙනෙක්වගේ අදිනවා අදිනවා අදිනවා අදිනවා දුරවා ඇස්න වෙන මොනවද කාටද මේ අnder තරන් කිසිම දෙයක් ඉතින් මේකේ ඉන්න ප්‍රසවාසී ඉවරන ආශාසී හටගන්න අපි විතරයි විවේකී ආවිද දීතිකා විවේකී අපට ආසන්න නෑ විවිධිකාට ඒකාකාරයි. නීගස. ඉති බුදුජානනාථ මේක දෙන්නේ ශ්‍රද්ධාව සීල සතිය කියන ධර්ම හරහා විවේකී කරගන්න. ශ්‍රද්ධාවෙන් වරන්ද සීලෙන් වරන්ද ඒක බැඳීමට ලෑස්තිද සතියෙන් බලන්න. එතකොට ඒක උදාහරණයක්. ඒක අනුවිචන. ඒක අපිට වෙන මතක කරගන්න. ජීවන කරනවා කොච්චර හුස්ම ගන්නද අපි දන්නේ හුස්ම කිලේ ගාවස ප්‍රමාණයකට කොහොමද තරමා ඉතින් ඒකත් මාකට ඒකත් නාවර ඉතින් අපි සරලවෙන්නේ කොහොමද නැහැ ඉතින් කොහොමද නැහැ නිතරම ඉතින් කාකාවේ අවේශන කුෂ්ණ ආරම්භ වේශන කාකාවේ වෙනදී ඉතින් පිටිපස්සේ මොකද වෙන්නේ කියලා දැනගන්න ඕන. එන එකාන්තම උපකරණ වෙනවා එම්පතේ. ඒක ගන්නත් ඒකේ ගුරු ස්වාමීන් වහන්සේ දෙනවා මෙන්න මේ උපමාවක්. මේ පිටිපස්සේ නෑ ඇහෙනවා නම් කියන්නේ. ඇහෙනවා හොඳට. උපමාවක් දෙනවා අපි ප්‍රොජෙක්ට් එක කරලා අක්ෂේපණය කරලා ආපන් චිත්‍රපට දුවන්න ඒක පැයට ඉඳලා සංසිවාර කැලකෙන්නේ පැය විනාඩි ඉඳලා සංසිවාර කැලකුණොත් විතරයි හරියට ඒ animation කියන්නේ ඒ රූපක නටන කරනවා. ඒ වැඩ කරන මැෂින් එක වේගය අඩු වුණොත් කාර්ය චිත්‍රපටයක් කරනකොට වේගය අඩු වුණොත් ආ රූපක නටන උතුරනවා. ඒකම කතන්දරේ නෑ. අපිට පේනවා රස දෙන්නේ. තරහරුවොත් පේනවා ආලෝක ධාරාවක් කියන්නේ අන්ධකාර ධාරාවක්. ආලෝක ධාරාවක් කියන්නේ අන්ධකාර ධාරාවක් කියන්නේ. එතකොට තමයි මේ ඉලිකැලි පමණයි. නමුත් පමණින් අන්ධකාරයේ නොතිබෙන්නේ. ඒක ළඟ ළඟ ළඟ ළඟ ඉන්න අන්ධකාරය ආලෝකය අන්ධකාරය ආලෝකය කියන්නේ මේ නිවිමින් ආකාර නොපෙනෙන තැනකට කාලෝකී කුල රූපකදී ඉකැටි කරනවා. ඉතින් අපි මේකෙින්ද වෙන්න වෙන්න අපේ ජීවිත රූප දර්ශනය. ඒක කාටුන් චිත්‍රයක්. කොහොමද දර්ශන කොට තේරෙනවා මේ හැම ආකාරවල කඩෙන්නේ, පැරෙන්නේ. ඒක හරි බය. දකින්න බය. දැන් මේ සත්‍යාවකේ දෝනේ සතියේ දෝනේ සීලී. සීලෙන් බැලුවොත් තේනවා කාට චිත්ත බලනකට වැඩිය අප කොහොමද ඉරිදැන් ටිකක් පණේ ගත්ත හදාගන්නේ. ගෞරවයෙන් පැහැදිලි කරා. නන්දුක පණේ කෙනෙක් බවට පත්වෙන්නේ. ඒකට වේගින් කරකැවිලා අන්ධකාරය වස්ස ආලෝක බලන්න බැහැ. ඒ නිසා කාට චිත්තපටියක් වෙන්න ප්‍රක්ෂේපණය අදු වේග දාලා දුවනකොට අසංකරේ රසවිඳින්න බෑ වාගේ. භාවනා ලෝකෙට ගියාට පස්සේ එදිනදා ජීවිතයේ තියෙන දේවල් විකාරයි. අපි කාමක කමරන්නේ ඒක හැන්දලා අමුතු ගන්න ඕකට කරගෙන රාජ්‍ය ලාභ වෙන කරවපොත් දින වෙන කාමකට දෙන්න. සෝම අහම කර හරකෙක් වගේ බැලුවා. උගම අහම කර එළියෙ පොකේ මැරෙනවා. මරණකොට මොකක්ද කියන්නේ? අපි ඒ වෙලාවේ සන්තෝෂ කරන්න හදන කිසිම එකෙකුට නෑ හොර කරන්න දෙන්න. ඉතුරු වෙන තිබුණා ශ්‍රද්ධාව. සීලය සතිය විතරයි. අනුගෙන ඕකට වෙන්නේ නැහැ. ඉන්නවා වෙනවා. කොහොමද අපිට සීල කරන්න වෙලාවක් නැහැ, සතියක් කරන්න වෙලාවක් නැහැ, ශ්‍රද්ධාවක් කරන්න වෙලාවක් නැහැ, හැම කරන්න ඕනේ කියලා. ඉතින් අන්න ඒ පැත්තට කර්ම කරනායි කියන අසස්සෝස. ඒ ධර්මයේ කියන අසද්ධර්ම. ඒකෙත් ඉන්නේ. ඒක කාර්යයෙන් ජීවිතේ ඉඳගෙන මේ කවුරු මොනවා මොන කන්නේ ශ්‍රද්ධා කියනවා. අපේ සීලේ තියෙනවා අකෝයි තමයි අහකට සතිවලක් කොහේ කියලා. සත්‍යන්නේ කියලා සසකුරු කරන පස්සේ තමයි උසල කරන්නේ ඒ කවුරු මොනවද මගේ ඉරියාකට සම්දී මාර්ගය. ආස්වාසින් මාර්ගයේ සම්දිස්තරකම රහසතියි. සාමාන්‍යයෙන් අපේ ඉන්ද්‍රයන් ලොකු ඉන්නේ ඒක සම්බන්ධ තියෙන ආශාසය බලන්න. ප්‍රසාසය බලන්න ආන ඉන්නකොට දවසට ඒක ආශාස ප්‍රසාදට යනකොට එතන හිස්තන. එතන මුක්ති ස්ථානය. අන්න ඒකට හිතේ යන්න තරම් අවශ්‍යක. ඒකට හිතේ යන්න තරම් සූර, වීර, දීර්ඝ ඒ ඒ සූර වීර දීර්ඝ විශේෂණ වීර තුළ බුදුරජාණන් පැහැදිලිවම කියනවා ඉස්තිප්ප ස්වභාවයේ වෙනසක් නැහැ. පැරිතිම්බ වෙනසක් නැහැ. බෞද්ධවරුත් වෙනසක් නැහැ. බාල මහන් වෙනසක් නැහැ. උගත් නෝදක් වෙනසක් නැහැ. පොසත් උපත් වෙනසක් නැහැ. ඒක මනුස්සාවක්. අපි ඒක නෑ අපිට හිතෙන්නේ. මොකද අපි ඥාන පිළිවෙල වශයෙන් ඕචක් ආඳුම් කර කියලා බෙදාගෙන උගත් නුගත් කියලා බෙදාගෙන බෞද්ධරෝ කියලා බෙදාගෙන කප්ටි වාදයට වැටිලා අපිට මනුස්සකම නිසා අර චිත්තක්ෂණේ ආසාවෙන් ප්‍රසාරිත මානසික චිත්තක්ෂණේ මනුස්සකම කපන්නන්න දෙන්නේ අන්න ඒකට සම්බන්ධකම ඇතිවෙච්ච ගමන් බුදුහාමුදුරුවෝ ඒ ළඟ ඉන්න බුදුහාමුදුරුවෝ මනුස්සකම කියන්නේ කියන්නේ එනිසා යම් යමකට වූ වේකෝ ආභ සත්කාර සම්මාන සිදෝ සියල් ධර්මයේ තොරවෙනකොට අපිට සතුටු වෙනවා. ඒ ඔක්කොම අපිට පාන. ධර්මයෙන් එක්ක යනකොට ආරම්භ කරනවා. ධර්මයේ කාර්යය ධර්මයෙන් අපි තේරුම් ගන්නවා. ඒ සඳහා මොකද වෙන්නේ? සදාවක් යාරන්න. සීලය යාරන්න ඔක්කොම. ඒ වගේම සතුටු එතකොට ඔය මැද තියෙන අස්සාව රසාව දෙකේ ඉස්තර ගැප්පේ කාටවත් අපි නැති කරන්නේ කිසිම කෙනෙකුට හොරකම් කරන්නේ අන්න ඒක අවබෝධ කරගත්තා අපි යන්නේ පැන ඉගෙන අපිට තියෙනවා නැත්නම් නවීන ස්වාමීන් වහන්සේ වහන්සේගෙන් ආනාපාන සතිය ප්‍රවෘත්ත ඕකී සම්පූර්ණ නිස් ආරම්භය ආරම්භ අසුභය මාය ආදි මනස්කාය ඉතා ගැඹුරු වැඩි වරිණි මම හිතනකොට මේ කාලවලට භාවනා පිළිපැති කරන ඉගෙන ගන්න ලැබෙන්නේ මේ භාවනාවලින් ඉතින් ශරීරයේ මානසික ආකාරයේ ස්ථානයේද ධාතුවල පැහැයෙන්ද මාතු මනසින් දැකේ. මේ අස්තයා පිළිකුල් බවට හොඳින් භාවනාවකදී දුකේ. නමුත් මේ ධාතුන් දේවල් දිය දෙකකට පසු මනසින් ඉලක්කයි. මට ඊට පසු නිවිගේ ඇතිද මනසින් වයිවර ඇති ඒ සමාධියමයි. ඒ කාර්යය ඉතිවිදෙම අනිත්‍ය බලන්න මන සිිතේම මෙහෙවනවා. ඒ කාණේ පසුව මට සාධපහ ඉහිින්ක වරිවර මෙහෙවනවා. වැඩිමද මනසම මට මෙහෙවනවා. එකක් මේකම දෙන්නේ සිිතේ විදිහට මට හිත සමාධියේ මෙහෙවන්න හැකි වුණා. දැන් මට හිත මෙහෙවන්න අසාර බවක් හා බොහෝ ඈදීන කරගෙන හිත වෙහෙරනවා. ගැඹුරු සමාධියට ගියවම මානසික මේ මොනික අවබෝධ විචිත්‍රයි අවදානවා. දැනගන්නවා. දැකගන්නවා. මේ වගේ ස්ථිර නැටකට මම කියලා යමක් ඇති බවකෝ නැති බවකෝ සමථාවස්ථාව දැනෙනවා. ඒ ස්ථිර කරගන්න හෝ නැහැ කියලා කියන්න හෝ බෑ. ඒ බව දකින්නේ නැහැ. අපිට දැනෙන විතර සමාධියේදී ඉන්නවා. තවරම විඥානයේ හස්තික දෙයක් බවට ආකතේන වෙනවා. මේ වෙනස් වෙන දෙයක් වුණ සංඥා සංස්කාර වේදනාවේ පළල ඉවරෙන්න හෝ දැනීමකට ලක්වෙන්නේ නැහැ. මහා පරාසයකට යනවා. එතෙදි අපහැරෙනවා. මේ විදිහට සින්න මට මේ හැම අවස්ථාවකම පරිසරන්නේ මේ කාලේ ඉතා පීඩාකාරී තත්ත්වයකට සාතුන මම දැන් මම දැනගෙන ඉන්නේ අවබෝධයක් කරා ප්‍රාතිපුරුෂ මෙහෙය නිසා ඇතුළේ වේදනාවක් අර මම විවාහය එනක් නිමින තමයි යනවා. අගේ ප්‍රශ්නය දේවදත්තේ මට අසබයි අදබල අධ්‍යක් දිවේ කරගෙන අත්දෙනවා. දැන් කාරණා ලෝකෙ ජීවන හොඳේනවා. විදිහට කාරණා කරාම අදට විදිහට එයාට විපාකලා මාම ඇහැ යනවා. නමුත් ඒකට තව මාසෙක මේ විශ්ීක පවතිනවා. මම ඒකට දැනන් නොදි ළම යනවා. දැන් සම්නිස්සාරයේ නිවන් අරුම නඳුරන්නේද මට උපදේශ අවශ්‍ය නම් ඒ සඳහා උපදේශ පාදයි. උන්වහන්සේගේ නිවන් අවබෝධ වෙනවා. පාවිමා කියනවා ආනාපානසති බලමයි කියනවා. මුළු වචනේම විවරකර අහමිතින් ආනාපානයේ වචනයක් කියයි. වචනයක් කරන්නේ. ඉතින් සිද්දේන ද්වේෂය. ඔක්කොම කියන්නේ ද්වේෂය. පුතේ වෙන බාහනකන කාලේන්නේ යන්නේ අනිච්ච දුක්ඛ අනාත්තා අයිමක කීක අරගෙන පිළිගන්න මරණය. ඉතින් ඒක කොටදී নানা ප්‍රකාරයෙන් වෙනවා. මේ මේ විතරෝ අනිත්‍ය. මම කියුව එකක්වත් විශ්වාස කරන්නේ මම කරන්නේ මට විශ්වාස කරන්න පුළුවන් දෙයේ බෙදා ගන්න පුළුවන් දෙය තමයි ආනාපානය ගැන හිතියෝ ආනාපානේ වැටෙන හැටි කියන්නේ කොච්චර වෙලා ආනාපාන ඉන්න පුළුවන්ද කියන්නේ ඒ ටික තමයි පරිදි වෙන්න පුළුවන් ඒ ටික නොකිය බුදු අභිධර්ම පිටකේම කිව්වා මට අපිරි ආරම්භකම මතකයි මොකද කියන්නේ මේ ඕනකම කියන්නේ වරකට නෙමෙයි ආත්මති. ආස්වාද ප්‍රසාර නමහම නැටෙන්නේ. ඒක කියනකොට නම් කියන්නේ මනෝ විකාරයද ප්‍රත්‍යක්ෂයද ප්‍රාණිකද ඒ නිසා මා හරි ආසයි මේ ප්‍රශ්න කරගෙන යනකම් තමයි කුෂ්ඨ වෙන්නේ කොහොමද කුෂ්ඨ ගන්න වේලාවේදී තම හිතනවා නෙවෙයි මම හුස්ම ගන්න. සත්‍යහනවා නෙවෙයි මම හුස්ම ගන්න. වේදනාවක් වෙනවා නෙවෙයි. හුස්ම ගන්නවා කියලා දන්නේ කොහොමද? එච්චරයි. එතකොට ඉතුරු ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. ඒක නොකිය ඒකෙන් බරපතල වචන කුච්චල කතා කරා. ඒ මෙයා කියන දේ එයාට වලේ නැති වෙනවා ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. පිළිගන්නවට නෑ. එන්නවල තේරෙන භාෂාවක්. මොන තේරෙන භාෂාවක් නම් ආසව ප්‍රසාර කරන වලයි. සම්මත කරන වලයි. ඒක වෙන එකක් නෙවෙයි කියලා කොහොමද තමයි හරු කරගන්න කිව්වොත් භාවනාව අසහනෙ දුරු කරනවා. භාවනා කියන්නේ ආතතිය දුරු කරනවා. මේකේ එහෙම එකක්. මේක කියන්නේ භාවනා කරන ඇලෙක තිබෙනවා. වේදනාව, දරුවේ භාවනා නොකරපු ගමන් ලෙඩ නැති වෙනවා. මේක ඇත්තට මට විශ්වාස කරන්න බෑ. ඒ නිසා මට ඒක සතිය කියන දේ කරලවන්න තියෙනවා. ශක්තියෙන් වටනේ නිරෝධනේ තේරුම් ගන්න ධර්මා තේරුම් ගන්නේ දුක් ධර්ම කියන්නේ භාවනා විතරයි. ඒක මගේ වැරද්දක් වෙන්නේ උදේට තමයි. භාවනා කියන්නේ විපස්සනා විතරයි. විපස්සනා කියන්නේ සතිය විතරයි. ඒසයි ඒතොර කතා කරන හැම වෙලාවෙම දන්නවා. අතලයිලට යොමු වෙන්න පුළුවන්, ආසතියකට යොමු වෙන්න පුළුවන්, අසහනකට යොමු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සංවිධනය වෙන්නේ. ඒකවල දෙකක් තමයි. ඒ නිසා මේ ප්‍රශ්න කරට ඇත්තටම ඕනකම කියනවා මම කියන සභාවට විදියට මේ ආහාර පාසකේ වඩන්නේ කොහොමද වැටෙන්නේ කොහොමද කියන්නේ ඒකට නම් අදාළ දාන්න පුළුවන් මේකට මම මම මයි ජීවිතය ගත කරන්නේ බාහමන්තියක් කරනවා නිවි ඇරලා පහ කිවිල තියෙනවා ඇතුළට යන්නෙම යන්නෙම නෑ ඒකද මම දන්නවා හිතන්න ගත්තොත් ඕකදී ඕන තරම් ඉන්නේ ප්‍රත්‍යක්ෂ නොවෙන්නේ ඉතින් ඒ නිසා ප්‍රත්‍යක්ෂයට මම හදාගන්න උදව් කරන්න පුළුවන් මට දැනගන්න අර විදිහට ආනාපාන වෙන විස්තර කියනවා කියනවා එක අනිත් ප්‍රශ්නේ ප්‍රශ්න කර කර කියන පොරොත්තු සභාව ඉදිරියට කරන්න කියන ආනිදාස සමහරවිට ප්‍රශ්න විලාප මාතේ ඉදිරියට යනවා ගන්නවා මා පුරි පාරණන් විදිහට මොහොත සිත සමාධියදී. නමුත් ඇත්තේ අපේ මනස මේක නිරුණා. දැන් ඒ ධර්මයටපත් වෙන්නේ එළවෙන්නේ උනා. චරණාංශේ ආරාධ සිතේ සමාධිය ආරම්භ පසු නැති විය. නැවත ආරාධ මේ ආරාධනෙ සේකයි. ඒත් අපේ මේ වැරදි වෙලෙදී අපි ඔය නියම මේ වාස්තුවේ වාක්‍යය ආහන සරස්වා. ඒක පටන් ගන්නකොටම කියන්නේ මෙතන සමාධියක් අපි වලඳ දෙන්නේ නැති ධාතියක් ගැන විතරයි කතා කරන්නේ සතිවර්තාණයක් කරා. ඉතින් ඒ නීති සමාධියට කවුරුද අපේක්ෂා කරන්නේ කියන ප්‍රශ්නයක් නෑ. නමුත් අපි දන්නේ වග වෙන්නේ නැහැ. වග වෙන්නේ උත්සාහ කරන සතිපත්තයි. ඒක ගැන කියනකොට මම පොඩි ඒකට අදාළ කාරණාවක් කරනවා කියන්නේ. ප්‍රකාශන මණ්ඩලයේ තියෙන පරිවර්තන වෙලා තියෙන ඉංග්‍රීසි තියෙනවා. ඥානකොණ්ඩ කියලා ඒ සමිතිය හිටපු අපේ ජර්මන් ආණ්ඩුව පොතක් කියලා තියෙනවා. ආරෝ මයින්ඩ්ෆුල්නස් කියලා. ඉස්සෙල්ලක පරිවර්තන සීයේ බලන්නේ කියලා. පස්සේ ඒ සංගමයෙන් පස්සේ සතිමත් බව බලේ. ඒක මේ කියලා තියෙනවා. මේ කරකලස්න සංසිජය ආරුකේ මුචින් විශ්ලේෂණය බෞද්ධ සත්‍යා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන මේ පංචේන්ද්‍රිය ගත්තා හරියට සද්ධාවට ලකුණු දෙන්න. සද්ධාවට හරියට කතා කරනවා සද්ධා වැඩි වෙන කතා. වීර්යය ගැන කතා කරනවා. සත්‍ය සමාධියත් ගැන කතා කරනවා ප්‍රඥාවට ආසයි කවදාක සත්‍යකට කතා කරන්නේ මං කියනවා අපේ ජාති පිළිගුණි ස්වර්ණයේ අනලා නාහයතුනේ ධර්මදීපේ කියනවා අපිට නැති වුණු විදේශ ආක්‍රමණ නිසා වෙන්න පුළුවන් බැමිණිකස් ආය වගේ විශේෂ නිසා වෙන්න පුළුවන් අපි සත්‍ය අමතක ආකර කරලා ආගමද ශ්‍රද්ධාවට ගියා සමාධියට ගියා මෙන්න සමාධිය වැඩි මේ දැන් පෙන්නන ආයතන එතකොට විශාල හානියකටපත් වෙනවා මේ ඊයේ තිබුණේක දැන් ඒක ඡාන්දෙන් කරගෙනවා ඡාන්දෙන් ඉල්ලන කොට බොහෝ ජාතක ජීවත් ඡාන්ද කරගෙනවා නිසා ඒ සාහිත්‍ය ආදර්ශනික කියනවා ඔය ශ්‍රද්ධාව විශ්වාස කරාට වීර්ය විශ්වාස කරාට සමාධි විශ්වාස කරාට ප්‍රඥා විශ්වාස ඒ හතර දෙනා රූපාවින පැත්තකට වෙනවා සතිය විතර කවදා හරි තේරුම් ගත්තොත් ඔබ නිවන් දකින්නකම් රූපාවයි එච්චරයි අපිට සාධාරණ දෙයක් නෑ අපි හැරමිට විශ්කල වෙනවා හෙලපහුව නිසා ඒක බෞද්ධයෝ මේ දීනි වෙන්න කරා. යණ යන කරන දීනි වෙන්න වෙලා තියෙන අනිකුත් ආරම්ම වල අපි සද්ධා විචර කරනවා, සමාධි විචර කරනවා. ඒ ඔක්කොම හැදෙනකොට සතිය මඩේ තුන්න වෙන්නේ ඉන්ද්‍රකීලයක් වගේ. සතිය පිළිදෙවන. ආයෙත් සතිය නැති වෙනවා කියන දැක්කේ. චතුප්පාරේ කියන එක නැවත සපේලා දෙන එක සත්‍ය කෘත්‍ය සත්‍ය කවදාකවත් ලෝකාවචර ආවද ඉතින් මේ ප්‍රශ්න වල මේ ඉතින් වැරදිදී සමාධි ඉස්සර කරගන්නදී ඊපස්සේ සමාධියට ඥානද කාට අදවගේවත් ආය ලැබෙන්නේ නැහැ ලැබෙන එක පිළිබඳ විශ්වාසයයි සතිය මතක දැන ආයින්සක ඇතුළතට බබලන්නේ හේතු කරගන්න ලොකු ලාභ සංකාර වල දෙන්නේ ජීවිතේ චරිතයක් නෙවෙයි නියතමාන චරිතයක් සතිය කියන්නේ එයා පිළිතුරකට කවදාම ආයන්න ජීවිත සෝබන චෛතසිකය සෝබනේ කියන්නේ සෝබනේ දාන්නේ ඒක චෛතසිකයක් නෙවෙයි සර සෝබන කාර්යය කරන්න බෑ සතිය සතිය බලන්න සෝබනේ කරනවා කරන්නේ කරනවා සමාපාන කිනෝකට ඉත්‍රි දෙන්න කියනවා අද පාසලක කොහොමද කරන්නේ ඒක මම හොඳටම දන්නේ ඒක තවදුරටත් උපනාවලා කියනවා ඔය පිටරට වල මම කියන්නේ ඇතුළු කරන්නේ කටෝලික පරිදි ෂෝක් එකකට ඉතින් මට කල්පනා හිතුණා ධර්මයේ හතුරකට වඩා වෙන යේසුස් වහන්සේගේ බලන්න නැතුව අපි ඒකට කාරණා තමයි යේසුස් වහන්සේ කවදා ආවා වතුර දානවා ගල්ලා මොකක්ද කරන්නේ ෂෝස් එකකට දෙකලා අපි කවදද අපේ පරණ කුණියක දෙන්නේ නැත්නම් උච්චරය කුලම හිතන්න ඕන අරමුණ සාධියට කරන්න ප්‍රශ්නේ නෑ හොඳ කරන්නේ ඒ නිසා අපි බෞද්ධ තේරුම් ගන්න ඕනේ. අපි මනුස්සකම ඇතිවෙලා පස්සේ තමයි ඔක්කොම ලබා ගන්න. ඒ ශ්‍රද්ධාව වගේ සතිය වගේ සමාධිය වගේ දේවල් බොහොම කුෂ්කල තියෙන. අර වැටෙනවා. අරහ සමාධිය පිළිගන්න. නිසා සත්‍ය ඇති වෙච්ච විලාස සත්‍යීය තියෙන විලාසෙ සත්‍ය වලා නැත්නම් සත්‍ය කියන්නේ මොකක්ද කියලා දැනගන්න. ඒ විශේෂයෙන්ම ලෙඩ වෙනකොට වාචකයන්කොට මානෙදී ඉදිරියට වෙනවා අමාරුයි. ඒ සමාධිය වඩලා ඔය වැඩි උසස් මට්ටමකට වඩලා මරණ චිත්තක්ෂණේ අසජිතවත් වෙලා බුද්ධාගමස වැඩ ඉන්නකොටම දැලපියෙන් බෙල්ලක පාත්ත ස්වාමීන් වහන්සේ. ඒකය මරණ වෙලාවේ සතිය සමාධි උදව් කරයි. ඒ සමාධිය ඇතුළේ දුක විචාම සීලින සාකරණ මට්ටමට සත්‍ය ප්‍රදාපනය. සත්‍ය මරණයට පස්සේ ඊගාවත් කරන විල උදව් කරනවා. ගිය ආත්මෙදි මේ විදිහට සත්‍යවත් තියෙන ඒක විශ්වාස කරනවා කියලා සතුප්පාද කියලා සෝතාන්දත සූත්‍රයේ බුදුආරෝ සාහිත්‍යය සත්‍යවත් විපන්න මරණලාභේ ජීවෝත්තර කරනවා ජීවිකල කරනවා ඒක ආත්ම ගියාට පස්සේ මේ මක්ති කරපු ටික ගිනන්න පෙන්නනවා ඔබ මේ මේ පිටකම් කරලා තියෙනවා බයලෙස් එක ඉදිරියට කරනවා ඉතින් මේ වෙන සාධාරණ කරනවා ඒ නිසා මුචින් ලෝකත් අපි ළඟ මේ සමාධිය තියෙන කෑදරකම. ඉතින් මේ කෑදරකම තියෙන කෙනෙකුට මුදුර තේරුම් ගන්න බුදු කාණෙක් කර තියෙන තෝරගන්න. බොන විඤ්ඤාණා තියෙන තෝරගන්න. සුදු කිරේ විඤ්ඤාණා තියෙන තෝරගන්න. ස්ත්‍රී දූතයට ගිය කරනවා තියෙන තෝරගන්න. ඔබේ නුට අරගෙන ගන්න. අනාත්ම කර ඵලයක් ආවට පස්සේ සාමාන්‍ය මිනිස්සුන්ට නැති වෙනවා. ඉතින් මේක බාහන්න බැරිද කියන්නේ. සතිය කවදා දෙවිද? සති කවදා දෙවිද? සමාධිය. ඉතින් ඒක තමයි දෝර විදියට එක සම්බාරය. ශ්‍රද්ධාව ප්‍රඥාවත් එක සම්බාරය සම්බාර වෙලා තමයි සතිය සතිය කරන්නේ ඒක සතියේ කොට වැඩෙන්න පටන් ගන්න නිසා මේ ප්‍රශ්න කරු දෙන්නටම මම කියනවා කිසිම බලාපොරොත්තු සුසුකර ගන්න දෙයක් කියලා නැහැ. ආධුනික බව පටන් අරගෙන සතිය කියන්නේ මොකක්ද කියලා. ඒකල මතක තියාගන්න සමාධිය වැඩෙන්න ආසන්න කරා. සමාධියක අදක්ඛාණේ කියලා කියන්නේ සතු. ආයතන ටිකක් කරලා කැමැති සමාධිය කැමැති ලාභය. ඒක මේකන බලා සුසුකර ගන්න නැතුව සමාධිය සංකල්පය දෘෂ්ටිය විනාශ කරගන්න සියල්ලට මුලින් සතිය ගත්තොත් හරිම සරල ජීවිතයේ එතකොට නඩ බලපු සුදුයි. දිනසියේ සම්පදානව දිනවල අරුණ සම්මානයේ සම්පදානාවේදී අවදානයේදී යුක්ත කුමන මම ගන්නා පරිදි මම අකුලසෝරු ස්කේනනි අබදිනන අදහස් දී සාමනාවීද නිදැන්නේ සරණකය උපදෙස් ආදේශ ඒකම ආර්ථිකව විස්තර කරනවා මම මෙරිනන්නේ වම අපදෙස් සිටින් පාරකවමි සක්මනේ යෙදෙමි එවිට දකුණු පාදයේ වැලිවල සීතල විරුමහා ඇනිදුණු රළු වැලිවල ස්පර්ශ වන අයුරු දැනේ මෙසේ මම පාදයේ අතර විද හේතද ගැටෙන සීතල මුසුම දැනෙන අතර විලවහා නිදුදු අනු වැඩිහා ස්පර්ශ වෙන හේතු දැනේ. එහෙත් මෙසේ ආර්ථික පියවර පිළිපේ. නොදැනීම මේ සිත වෙන අරමුණු හැමුණා ජීවකොස් ඇති බවක් පෙනේ. පාද වැඩිහා ස්පර්ශ වෙන හේතු නොදැනීම නිසා පාදවලට සිත යොමු නොවන බව දැනගනිමි. එහෙත් මා තවම වම දකුණු ලෙස සිටින් මොමනයි. එවිට මා දැන් සිටගෙන සිටිවි සිටින් නැවත පාදවලට සිට දෙරෙමි. මුළු සක්මන පුරාටම මෙසේය. එක දිගට පවත්වාගෙන නැතිය. මා කෙරෙහි අනුකම්පාවෙන් මේ සඳහා උපසිත ප්‍රදේශ මේ ගෝවාසිකේ අනාවේ නිදාසිදී. ගෝවාසිකේ සරණයි. මම අද සක්මන ගෑනි ඉස්සෙල්ලා උදේ අර කරපු මෙහෙවීමෙන් පස්සේ සක්මන දිනු වචන විනාඩි 5ක් විතර කරා ජීකරාව මනසාර වැඩි කියලා මම නැවතත් කරනවා සක්මනේදී මේ ප්‍රශ්න දෙක හරින් ප්‍රශ්න කරන ප්‍රශ්න දෙකට උත්තරේ තමයි සමන්තනේ සක්මන් කරන ඉරියව්වේ විමාන ඉඳගෙන නෙවෙයි ඉන්නේ හිතගෙන නෙවෙයි ඉඳගෙන නෙවෙයි කියන උත්තරය සම්පූර්ණ අනාගතේ මම ඇවිදිනවා නමුත් ඉඳගෙන ඉන්නවා නෙවෙයි හිතගෙන ඉන්නවා නෙවෙයි උදේට මේ මේක පවතින්න පුළුවන් නම් තමයි මේ ඇවිදින හකරන කරන ගමන් කරන කාලය පුරා මම ඇවිදිනවා එන සාමාන්‍ය ජීවිතයක් අපල වෙනවා. එතකොට අපිට වරින් වර පේනවා සක්මන් කරනවා හිතන සක්මන් කරනවා වේදනාවෙන් සක්මන් කරනවා සද්ද ඇහෙනවා. එතකොට මගේ හිත මගේ ශක්තිය මට ඕන කරනම කැරලා ගියාද කියලා සැකේම වගේ සැකේ. ඒ වෙලාවට තමයි තේරෙනවා එන සාමාන්‍ය ඉන්න ඉන්න බව මම සාධක කරගන්න. මම ඉඳගෙන නෙවෙයි නෙවෙයි නිදාගන්න සම්පූර්ණ ඉන්නකොට ආව කරන්නේ. ඒකවල තියෙනවා ආත්මණී ඉන්නකොට මොන වෙලෙකට ඉන්න වැලෙක් ආගෙන යන හැටි. නැත්නම් සිමෙන් පොලේ අනකොල පොලේ ඒක තමයි වදින හැටි තේරෙනවා. ඒකවල තමයි තියෙනවා මේ අය තියෙන තියෙන වෙලාවේ ඒ බාර හිතරකම උසු සිසිලසකම චංචල ගතිය දැනෙනකොට ඒක තමයි මට මොලේට තේරෙන්නේ මම ඉඳගෙන ඉන්නේ ඇවිදිනවා. හිතගෙන ඉන්නවා නෙවෙයි ඇවිදිනවා. බුදුරජාණන් නෙවෙයි ඇවිදිනවා කියලා දන්නවා. අන්න ඒ තරම් සරලව මේක කරනවා නම් බලාපොරොත්තු සුන්දර කරන දෙයක් නෑ. ඉතින් අර විදිහට මේ ඇවිදිනවා කියලා දැනගත්තට පස්සේ විනාඩි 5ක් 10ක් වගේ බොහොම ලේසි වැඩක්. සරල වැඩක්. ඍජු වැඩක් කරගත්තට පස්සේ තමයි තේරෙන්නේ ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න මට පුළුවන් කියනවා. දැන් මේක ඇතුලේ තියෙන අනිත් ගණනක් දැන් මෙතන ගියාට පස්සේ දුක ගණනක් ගෙනියන්න පුළුවන්. බුදුසසුනාංශයේ ගණන ගෙනියන්න කියලා. ඕක ඇතුලේ මේ වම කියන වෙලාවේ මේ විතර විදින වෙලාවේ තමයි ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි ඉඳගෙන නෙවෙයි දැන් වම කියන නමක දකුණ නෙවෙයි කියලා ගන්න බලන්න. කපුරු දෙයක් කරා නෙවෙයි අපේ. දකුණ දිනනකොට වම නෙවෙයි කියලා කොහොමද ආපුවම ඔක්කොම තාපු. ඒ තමයි හිතේ ආහඳ. දකුණ තියෙනකොට දකුණ තියෙන බව දැනගන්න නැතුව කරන විදිහ විශේෂ ශක්පක් කරන වෙලාව වම තියෙනකොට වම තියෙන බව දන්නේ නැතුව දෙන්නේ. හිත දන්නවා නමුත් අපිට කාටද කියන්න බෑ. කාටද කියන්න තරම් පිළිසිදු නැහැ. අන්න කමකාශන තියෙනවා නම් සරුවාවක් තියෙනවා. මේක වම දකුණ නෙවෙයි. අධ්‍යාත්මික වේදනාවක් නෙවෙයි. ඉඳගෙන ඉන්නවා නෙවෙයි ඉඳගෙන ඉන්නවා වහමයි දකුණු දිගට බලන එතකොට මේ දෙක කැසේ ගල බේරුවා වගේ ටික වෙලාවක් යනකොට තේරෙනවා වහම කියන්නේ වහ දකුණු නෙවෙයි මොකෙන්ද තේරෙන්නේ ආයතෝට යකාරණ කියලා එතකොට දකුණු දිගට වහම නෙවෙයි ඒක ටිකක් අභියෝගයක් ආර්යෝගේ පැහැදිලි කරගෙන මම මේ නිදර්ශනයක් දෙන්නම් අපි ඉදිරිපිට වැඩක් ආවම අතින් කරන වැඩක් දක්නක්කාරය කොහොමද දකුණින්ම නිකරන්නේ මම ගන්නෑ නේ. සමත්කාරය වම් නිකන් දකුණ ගන්නෑ නේ. ඒ දෙකත් හොඳටම තේරෙනවානේ අපේ දකුණු කොහොමද මම දක්නක්කාරේ දකුණ මත ආය සුදු පාටයි මස්තිතු වෙන්නේ. දිගට බැලුවොත් දකුණ මත වම් මත එච්චර බැරිලා නෑ. මස්තිතු වෙවිලා ඒ මොකද මේ වැඩ කරලා තියෙන්නේ මේ මේ වගේ කවුරුහරි හිතනකොට දැන් මම ධර්මකාරයෙන් ධර්මයෙන් වැඩ කරනවා වගේ ඇවිදින කොටත් ධර්ම ධර්ම දෙකක් තියෙනවා. ඒක බුද්ධෝකාරයෙන් ගන්න. බුද්ධෝකාර කික්කැද්දෙන් යනකොට පොඩි ප්‍රශ්න දෙකකින් කරනවා. ඔබ්ස්ටෙකන් ජම්ප් එක. පරිත්‍තිවිතුනේ පයින්කොට තරන්න කොයි කවදද පයින්නේ. මම අපි දන්නේ අපි මට කවුරු දෙකෙන් වැඩ කරන්නේ අවුරුදු 120. ඒක දන්නේ කොයි කවුරුෙන් ලැබෙන්නේ. මේක අභියෝගය. නමුත් අපි හිතන මේවා මේ ගමන කියන පොඩක් වෙන් කරගන්න පුළුවන් නම් මට දැන් තේරෙනවා අම්මයි කරන්නේ පරිමර හිත පිට යනවා. ආපෝ සංකල්ප ආවම මට මේක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. එකමට හිතන්න ඔසම දෙක අවන දෙක අතර වෙනස ආරම්භ බෑ. තම තමන්ගේ සූක්ෂමයි. උත්සව කොටයක් පාත් කරනවා. එතකොට ඒ දෙකේ ගැළපීමට එනකොට යෝගාවතරගේ දැනුම මනන පුස්කොලකට කරන කල්පිත නැත වගේ ලක්ෂණට අකුරු පිළ ප්‍රදේශයෙන් නැති ප්‍රදේශයට ඉතින් මේක පීවරින් යනවා. ආයසක ගිර වෙනු විසුද්ධ ආනන්දකර නෙවෙයි. අවහිතකර නෙවෙයි. මම නිදාගන්නේ මම සක්මන් කරන බව ඒක තමයි ප්‍රස්කියරේ. සෙකන්ඩ් ගියර් එකට දානකොට බලනවා මම දාන විදිහට කරනවා. තර්ඩ් ගියර් එකට දානකොට ඔසෝම කරන දේ කරනවා. ටොප් ගියර් එකට දානකොට ඔසෝම යනවා. ටොප් ගියර් එකෙන් පටන් ගන්න ගියොත් කාර්ක හොතු. එන්ජිනියර්ස්ලා කියන්නේ මම ඩ්‍රයිවර්ලා වැඩි කරනවා. ස්ටර්ඩ් ගෙටික් කරනවා, සරන්ඩ් ගෙටික් කරනවා. ඒක එච්චර හොඳ නැහැ. ඒ නිසා ඕනම වෙලාවක සක්කම් කරනවා. පළවෙනිම දේ දැක්කම මම ඇවිදින්න බව දන්නවා. ඒක දැනගත්තට පස්සේ අපිට වම කියන වම නැන්නේ කොහොමද දකුණු දකුණු ගන්න කොහොමද කියලා අනිත් ටික ටික ටික ටික සුද්ධ කරගෙන ගියොත් මොනවාම ආධුනිකයේ ඉදිරියට පටන් ගන්නවා. එතකොට කොච්චර දීකින් කොහොමද මොකක්ද මෙනේ කරන්න ඕන මොකක්ද අරමුණ කියන එක ඒක කරන කරගෙන වෙලා ඉඳගෙන ඉන්නකොට නම් ඉඳගෙන ඉන්න බව ගන්න. ඇවිදිනකොට බලන්න ඇවිදින බව ගන්න. දාන ඉදින් පටන් ගන්නවා නම් ඕනම කෙනෙකුට වැරදිච්ච දැනන හදන හැටි කොච්චර වැරදුනත් නැවත හදන හැටි ඒකකොට තමයි තේරෙන්නේ මේ ලෙඩ දුක හැදුනත් විස්කරදයක් ආවා gedarතර කරන්නයක් ආවා සම්පූර්ණ දිලටක වේලාවක් නිකම්ම මොකුත් නැහැ කරන සම්පූර්ණ කරනවා කියලා එහට නැට යන්න කියන විචාර භාවනා කරන මානසිකත්වයට ගන්න ලේසි. පරියන්කිට බලන්න. ඒ ඒ නිසා සක්මණේ කියන මේ ප්‍රායෝගික පැත්ත තේරුම් ගන්න හැබැයි ඒක අනවශ්‍ය විදියට ගොඩාක් ගැඹුරින් පටන් ගන්න එක ඉතාම සරල විදියට මම සාමාන්‍ය නිසමන ආවා කියන්නේ පිළිපාවරට බිම්මල් පොඩියට කර්යයක් යනවා රජෙක් වගේ ඔච්චරයි පිළිපාවරට බිම්මල් පොඩියට කර්යයක් යනවා රජෙක් වගේ මේ විදිහට සම්පන්න කරන්න ගියාම බොරු කකුල් කාරණා. කුකුලක් කුකුල කකුලක් තියන බලන්න මනසට දෙන්නවා කීල් කරලා දෙන්නේ. කොරොනා. දඩබඩ කියනවා. මේ තරම්ම කොච්චර බුද්ධ ආගම ඉන්නවද කියලා නම් භාවනා කරන්න ගියාම හුස්ම ගන්න බැහැ. සක්මන් කරන්නේ මෙඩිටි කරන්න බැහැ. අන්න මම කෙලියක් බුදු ආගම ප්‍රශ්න කරලා මේ අර කියන්නේ හැතම ගණන් යන ප්‍රශ්නේ නෑ. කරගන්නවා මේ පොඩෝවේ. එහෙම කියලා දෙන්න කිව්වොත් හවුතුලා. මේ එක පියවර අටට ගණන් කරන්න පුළුවන් සාදු. මේ කවුරු කෙනෙක් ඉන්නවද? බුදුන් හත්වරු කුමාරයෙකුට තේරෙන්නේ නැහැ කියලා. හැබැයි විසරදෙකුට කරන බර තමයි තියෙන්නේ. සෑම දාම අදුරු දෙන්නේ. සරල ප්‍රශ්නයක් දැනගන්න ඇවිල්ලා ඉදිරියට ඉඳගෙන ඉන්නකොට ඔලෙකට ඉන්නවා කියන්නේ ඒකේ ලක්ෂණ සියර 100ක් වෙනවා අතිරේක ලක්ෂණ තමයි ආශ්‍රව ප්‍රසාර වහන ලක්ෂණ ඔසෝම කරන ලොකුම අතිරේක මූලික දේ තමයි ඉතිය ආශ්‍රව සම්මත දින නම භාගයන්ගේ ඉදිරියේ කුෂ්ඨ විශ්ව රාශිය එක වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාස පැහැදිලිව හඳුනා ගැනීමට හැකියි. මේ කිසිම ආශ්වාසයේ නාස්රෝගේ කියන විදියේ ගොරෝසුට වැඩෙන අයු දැනුම අතර ආශ්වාසයේ ඊට සියුම් ගොරෝසුට දැනෙන ක්‍රමයෙන් මේ තාම සියුම් වී වැඩෙන්නේ කියන්නේ. ඉන්පසු මා විවිධ දෙන්න කිසිදු පොඩයක් තුන සිග්නාසේ යනවා අතර මේ ක්‍රමයේ විශාල වීම. අරිම සංසුන් බව දැනුනේ. මාහාර එතෙහි කාර්ය දෙයක් නැතිව ඔබේ වාසියේ බාහිර ශබ්ද ඇසුරු ඒ ශබ්ද හා ගැළපෙන්නේ නැත ටික වේලාවකින් මේ සියල්ල නිමාවන්නේ සිත වෙන අරමුණු හා දුරනවා කියන්නේ මම වහා ඕනික මූල කර්මස්ථානයේ සිත ගැනීමයි අමාරුවේ හඳුනා ගැනීම හැකියි තවත් වෙනක මේක පරිදිම ආශාස ආශාස සියුම් වීමේ පසු මා විශාල ජයපතාකයක සිරදි සිද්ධාන්තයේ පෙරකමක් දැනෙනවා. පසුව නිසරදී ඒ අවසානයේ සිරුරින් රස්නේ පිටවනවාසේ දැනුනි. මේක ටික වේලාවකින් අවසන් විය. සිත වෙනත් අරමුණා ගැටි යෝගොස් ඇති බව හඳුනා ගැනීම. නැවත මා ගැන මෙතන සිටින්නේයි භූමි කර්මස්ථානයේ හේතුව උත්සාහ කරන සාර්ථක නොවිය. මෙන්න සිදුවි බොහෝ වේලාවක් උපවදින අතර විනාඩි කිහිපයකින් අවසන් වෙයි. එයයි සිදුවේ. මම ඒක ඇස්සර බලනවා. සමහර දිනවලට මේ විසිට ආරම්භයේ ඉඳලා මොහොතේ සිටම සිට අවරණ වේගයෙන් සිටින් දැන් ඔස්සේ දුවනවා. ආනාපානය පරාදේවත් ගන්නවා. අරුණාවේ මේ සිද්ධාර්ථය පාදා දෙන්නේ උභාන්සිකේ ඇදසිවි. ඉස්සෙල්ලා විස්තර කරේ පරියන්කේදී අපි ඉන්දියව දානවා සමහරකට ඇවිදිනීයව දානවා ඇවිදිනීයව තාහුරු කරන්න අපි රත්තරන් කැලක් උරගලේ විස්තුදලා බලනවාගේ ප්‍රත්‍යක්ෂණය කරන්න උරගා බලන ක්‍රමයෙන් තමයි පොළවේ වදිනකොට එන හතයි ඒක උරගල ගන්න ඉඳගෙන නෙවෙයි මේ ඇවිදිනමයි කියන්නේ ඇවිත් ඉඳගෙන ඉන්නකොට විවේකී උෂ්ම වෙනකොට ගන්නවා මේ ඇවිදිනවා ව්‍යායාම කරනවා නෙවෙයි අක්‍රීමින් කරවන හුස්ම ගන්නවා. ඉතින් මේකෙදි ආධුනික හිතට ආතතිගත කරගන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලා සාහන් දුන්නා. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා හරියට පුරුදු කරන්න ඒ වෙලාවේදී ඉතින් ගොඩාක් මේක වශී වෙන්නේ නැහැ, සිද්ධි වෙන්නේ නැහැ. අමාරු වෙනවා. හිතන්න දවසක ඒ යෝගාචරය නිචිපතා භාවනා කරලා ආශ්වාස ප්‍රශ්වාසයට ගිහිල්ලා ඉඳගෙන ආශ්‍රස් ප්‍රසවාසයේ අනායාසව සිද්ධ වෙන තරක් එනවා. කරනවා නෙවෙයි, කෙරෙන දියා බලන්න. ඡප්පණේදී අර ඉස්සලා පොරොපොයි පොඩි පොරවලා ඉඳලා ඉඳලා ගිහින් අදම අල්ලගෙන තමයි හොරවල මිෂිනින්ද සම්මන් කරනවා අනායාසයෙන් සිද්ධ වෙනවා. අන්න එතනදී තමයි භාවනාව පටන් ගන්න. එතෙන්ට යනකම් මේ අපි ඔය ජීවිත භාණ්ඩයක් ජීවිතේ සෙල්ලම් කරන්න ඉස්සලා එකම ටෝන් එක ගහලා ගහලා ගහලා බුදු කරන්නේ බෑ. යෑමෙන් හරි සමාන වලින් හරින සීතෝනේ ගහලා ගහලා ගහලා ධාරි කම්මැලි යා අල්ලමුද මිසු නඩුව. ඒ වැයක් ගන්න දවුල් ගන්න කම් කරච්ච. පස්සේ තමයි ඒක අපි ඔකෙස්ට්‍රා කරගන්න විදිහට ගන්නකොට ඒක ඉබේ කරා. අනිත් වගේ මේ ශරීර යන්ත්‍රයේ ඉබේ කෙරෙන මට්ටමට යනකම් ඉඳගෙන ඉන්නකොට සතිය පවතින්නේ ඉඳගෙන ඉන්නකොට දැනෙන්නේ නැති මට්ටමට අනායාසයෙන් යන වෙලාව. සක්මනේවිත් අනායාසයෙන් යන. ඒ නිසා ඉස්සෙල්ල පටන් ගන්නකොට ආයාසයක් තියෙනවා. ස්පයිස් එකක් අදින්න පටන් ගන්නකොට ආයාසයක් තියෙනවා. ස්පයිස් එක පොතෙන් නැගලා දුන්නාට පස්සේ නැගලා යනකොට බලන්න නැහැ. ඒක කාම ආයාසයෙන් සිදුවේ. ආයාස කරගත්තේ ඉන්න අනායාස කරගත්තේ කොහොම වීම මරණ මොහොතදී කරන්නේ. ලෙඩ වුණාට කරන්නේ වයසට ගිහින් කරන්නේ ඒ ටික කරන්න කියන ජීවිතේ උත්තර යාමේ කල්පේ තිබියදී හතරේ යවුවනේ මොකද අමාත්මාට ඇසි ඕක කරන්න විවේක නැහැ ඉතින් ඒකයි අපි මේ භාවනා මධ්‍යස්ථාන ආකාරකට මේ පරිදි මේ ඉඳගෙන ඉන්නකොට වැටෙන හුස්ම නිකන් අනවරතේ අනායාසයෙන් අසහ අසහිස්කාරක අනිච්ඡාංග පේශී මාර්ගයෙන් සිදුවෙන බලලා ඒක දිහා බලාගෙන ඉන්න වීඩියෝ කෝලක් කරේ ඉඳි බලාගෙන වගේ පිට කෙනෙක් දිහා බලාගෙන වගේ දුෂ්ම ගැනෙනවා පොදුවට මේක බබා හිත දිහාකට පස්සේ අම්මා උතුල ගාවිද දෙක බබා උෂ්ම ගන්නේ බලාගෙන කියන බින්දුගේ තරන්නේ දරුවා කෙරෙහි මෛත්‍රී උෂ්ම දිහා බලාගෙන සමාන දෙන තමන්ගේ අර හොඳට ඕම් කරපත් වෙලා උෂ්ම ගන්නේ නැති වෙයි සක්ම කරනකොට තමා හොඳට ඇවිදිනවා. හරියට වීඩියෝ කරලා තමම තමන් දිහා බලනවා වගේ අනවරතේ කියන අනායාසය. මේ සිදුවෙන්න යන මට්ටමට යනකම් ගොඩාක් කමඨා සුද්ධ කරන්න ඕනේ. දැනගන්න ඕනේ. අනුමත පරිදි කරගන්න ගොඩක් මේක තියෙන කතා කරගෙන ඒ ටිකේ. ඒ ටිකේ සමාහට හොඳට හරියට කරන සමාහට සම්පූර්ණ වක්ත කලේ ගැන මොනවද කරන්නේ සිද්ධ විදී අවුල් වෙන දාරුත් ඒක. පාඩම කරන පටන් ගන්නවා. ආර්ගිය වැඩි වුණා. නිතිපත ආස්ථාන කරනකොට තමයි නිකන් ශාවකලසට ගියා වගේ තමයි. බබා ගමනේ ඔලොක්කට ගියා වගේ. ඉඳගත්තට පස්සේ තේරෙන සාහන්ති ගතිය. ඕම සම්පරකතිය. නිදහස ගතිය. අන්න ඒක තමයි ආනපානසතිය වැඩෙන්නේ. ඉතින් ඒක නිසා මුල් වෙලාවදී වගේ ගල්වල පාරේ මරකරව කරගෙන යනවා. විතර කොටස් දඩබඩස් දානවා යන්නේ. ඒක වරකට. ඔත් යනකොට යනකොට යනකොට යනකොට මේක සූම් වෙලා පදම් වෙන්න පටන් අරගන්න. ඒ නිසා මේ වෙලාවේ ලොකු ඉවසිල්ලක්. මම ඉඳගෙන ඉන්න බව දන්නවනම් ආනපාන විස්තර මුදුන්නත් කමක්. ඇවිදින බව දන්නවනම් සක්මනේ වාදාපන විස්තර මුදුන්නත් කමක් නැහැ කියලා ඒක අත්‍යදේක ලාභවලට කියන ලෝක විශ්ීමකින් කරන මේ කටයුත්තට කියන්නේ පොතේ සතත අභ්‍යාසය. නිති අභ්‍යාසය. අනිගිය වැරදුන හරියට වෙලාවට වගේ. අනිගිය වැරදුන හරියට සම්මන් කරනවා. ඒකකොට තමයි අර හුරුව ඌව අත්දැකීමෙන් පටන් අරගන්නේ. ඒ වෙලාවේ ලොකු ඉලසීකින් ඒක කරනවා. පස්සේ තමයි සීකර කරගත්ත ගොනේ කරත්තක තියෙන බඳ ගන්නවා වගේ. සීකර කරගන්න නම් ඒක පස්සේ වැඩ ගන්නවා. ඒ නිසා මේ වෙලාවේ ඉලසීකින් කරන්නේ යන පාරාර කරු සංඥාංශය අදට විපාකාර භාවනාවේ මූල කර්මස්ථානයේ සිතාන්තේ පැහැදිලි කරගන්න බැහැරත් ඉඳලා. මේක තුනා දැනට තියෙන ක්‍රමයක් තමයි. කයක දේශනයක් කියනවා. ඉඳගත්තට පස්සේ භාවන පරියන්කේදී කොහොමද ඒක කරන්නේ? මොකක්ද කර්මස්ථාන කරගන්න කියලා යෝජනා හොඳට කරන්න. ශක්මන් කරනකොට කොහොමද කරන්නේ? එදින්දා තමයි උරු කුරු පිටතොරේ වැඩ කරන කොහොමද කරන්නේ කියලා. ඒක සඳහා CD එකක් කරලා තියෙනවා. ඉංග්‍රීසියෙන් කියනවා සිංහලෙන් කියනවා. දෙකම මුද්‍රණය කරලා තියෙනවා. ඉතින් ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ මේ සාමාන්‍ය තියෙන මේ තොරතුරු ගන්න කරලා මේක කියවලා තේරුම් අරගෙන ඒක කරගෙන යනකොට තියෙන දුෂ්කරතා සාකච්ඡා කරන්න. ඉතින් අපි මේ මේ වාස්තු වැඩ වලට අපි ඒ CD එක කැරෙන්න සැලසුවා. අද ඒ වෙනකොට මම උදේ වචනින් කතා කරා. ඒක කාටරි අවශ්‍ය නම් ඒ මුද්‍රිත පොත් හෝ CD හදුවා. ඒකෙන්ම ආසක් නැහැ කරලා දෙන්නේ. මේ මම ඒක බාර දෙනවා අපේ විජිතකමකට. ඒකවල නිස්සාරණානේ තියෙනවා ඒ ධර්ම ලේඛන ආරක්ෂක වැඩ පිළිවෙලා ඕනම කෙනෙක් ඒකට ලියලා ඇරුවත් මට මේ මේ CDs ටික ගවන්න කියලා CD තුනක් පැකට් කරලා ගෙදෙන්න වෙනවා. ඒ පොත දැනට නෑ අපිට මුදුනේ කරලා අවල් දැන් යන්න කියන එකක් නෑ. නමුත් මේ නියෝජිතෙක් අපිට දෙනවා. මේ මේ මේ මිනිහා මොකද කියලා මම දන්නේ මම ගන්න ගන්න මේ මේ ඉදුරු කියන මිනිහා. අල්ලන්න බෑ. එතකොට එයාට දෙන්න පුළුවන් වෙබ් එකේ මෙන්න මේ ටික තියෙන පොඩි එකක් හදලා තියන්න බෑනේ. මෙයා කීකරු කරන්න බෑ. ඉතින් ඒකත් නිකාර කැලේ මිහරක කියනවා බිය ගහන බැරි රස්තාව වගේ ඊයක් කරන්න බෑ. ඉතින් මේ දවස්වල කරන්නේ කීකරු කරන එක. මෙයා කීකරු කරන්නේ මෙයා නිදීම කරන්නේ අපිට එච්චර වෙලා යන්නේ මුල් මුල් වෙලා ටිකක් වෙලා ඒ සාන්තන වෙනවා. එහෙම නැත්නම් ඒක යවට පස්සෙන් අපි මේක සාකච්ඡා කිරීමෙන් ඉදිරියට යනවා. ඒ කියන්නේ මූලික තොරතුරු අවශ්‍යතාවය තියෙනවා. දැනටගෙන මේ මෙහෙම කරත හැකියි. ඉතින් මහත්තයාට ඔක්කොටේ තුමතරනේ කිදිරිපත් වෙන්න පුළුවන්. සංවිධාන සහායකයෙක් නැත්නම් අන්න නායක වශයෙන්. අපිට පුළුවන් මේ වගේ ගෙහින් අපේ හේමන්ත මහත්තයා සම්බන්ධ කරගන්න. චූලන්ත මනසේ නියෙ වැඩි කරගො. ඒගොල්ලෝ බුද්ධ ඉච්ඡා කරා. ඒගොල්ලෝ දන්න කොහොමද මේ ගන්න කොහොමද කරන්නේ කියලා. ඉතින් මුලදී මුලදී ඒ වගේ ටිකක් කැරේ ගොඩකට ගන්න ගෙවල් කරනවා නැත්නම් අඩුව කරනවා. මේක ටිකක් කරා. ඒක දුරවන්න දිවි ගන්න ගෙවන්නේ. ඉතින් ඒක තමයි කියන උත්තරය. කියන්නේ සවිවංශ සතිය වේදෝ ආකාරයෙන් සඳහා මාර්ගය ප්‍රතිස්ථාපනය. සතිය වේදෝ ආකාරයෙන් සඳහා ප්‍රතිස්ථාපනය. ඔය ඉස්සෙල්ල තිබ්බ ප්‍රශ්නය. කර්මස්ථාන කියන්නේ මොකද සත්‍ය කියන්නේ. මොකද ඉදිරියට මම හොරන්නේ සම්මන් කරන්නේ නේද? මම මෙහෙම සාති කියලා. මේ ප්‍රශ්නේ ලක්ෂ වාරයක් අහුවට මම තරහින් නෑ. කවදා මොකද මම මේ ඉගෙන ගන්න කටපො නැතිල ඔය එක්කෙනෙකුට වැඩි තාම දුර්වල තාම හිමි කරන තකතිරු ක්‍රමයකට යනවා. මට උගන්වපු ගුරුවරු ආත්මම තරහුනේ නැහැ. 1979 80 කියන්නේ සතිය කියන වචනේ කතා කරන විදිහ. මට ඕනකම තිබුණා. මම 88 වෙනකම් අවුරුදු 8ක් 9ක් ඒ වචනේ කරන්න නෑනවා. හැබැයි නැතුවට පස්සේ මම කරත්ත දැන් පැවිදිලා මෙහෙම කරන්නේ. ආයෙ වෙන දෙයක් නෑ. මොකද ඒ තරම්ම ඒ කාර්යය දැන් නෑ. දැන් මා අනුගතට හිතනවා මම මේක ප්‍රශ්නේ අහනකොට මට මේ පරිවේශක් වෙයි. දැන් හරිද අනුබන මේ ප්‍රශ්නේ අහන්න බුදු දෙනෙක් භාවනාන්ත අචාර්ය කෙනෙක් ලොකු ලොකු තියෙනවා. මොකද නැත්තම් ආනන්ද චූඩ මාණිකේ දින ගෝරු සීවිලි ගාතු දින ගෝරු සර්වඥ දාන දින ගෝරු ඕනේ කතාව තියෙන්නේ. ඊයේ ගෙනේ මිනිස්සේ ශරීරය ගැන මොකද කියලා අහුවා මම යන්න පුළුවන් මන්ද? එන්නේ භාවනා මධ්‍යස්ථාන මේ හදලා තියෙන ඉවට. අඩු අරස්නේ කාණ්ඩ පුළුවන්. එනිසා ඒකට සතිය බලමහන්නේ කොට ආදිශෝ මගේ නෙවෙයි. ආරමයින්ස් කියනකොට මීචිල කියනකොට 60ක් විතර. නොමිලේ විදාකින් සඳහනයි කරන්නේ. ඒ නිසා හැම පොතකම වගේ බොහෝ විද සත්‍ය පැතිකඩ පෙන්නලා දුන්නා. අපි දැනට කිසියම් සීමාවක් නැතුව දෙන්න හැබැයි එකක් මම කියනවා ඒ පොතක් නිකන් අරගෙන දන්නේ නැති කෙනෙක් අතර පත් කිරීම පාඩයක්. ඒ නිකන් කියන පොත් නෙවෙයි. යත්තොත් වගේ කියන්නේ. අපේ දේශනාවේ සතු ආනතන සතු පොත ලියලා එච්චර අපිට සංවිධාන තිබුණේ සතුරවලට ආයසුතුන් දන්න කෙනෙකුට අර කාටවත් දෙන්න බෑ කියලා. මොකද මේ තේක දිනනවට වාහන නැත්නම් දස්පර් ගන්නකොට. මාළුව රත් වෙනකොට විමානයට තියන්න යටින් ටේබල් මැට් එකට මුතිපත්. අවුසින් දෙනවා. අවුසින් දෙනවා. මේ ගැඹුරු දේවල් මේක බුදුන්ගේ ඉඳලා ලබා ගන්න පුළුවන් දේවල්. නිකන් දෙන්න ගිය ගමන. නිකන් දෙන්න අපකට දෙමළ පැත්තට තියෙනවා. තේරෙන ප්‍රශ්න නැව බෙදලා මේ කියවගෙන ඉන්න දෙමළ පැත්තට නිකන් යන්නේ. ඒක කරනවා. ඉල්ලීම කරන්න. ඉල්ලීම නැතු වෙන්නේ නැහැ. හැබැයි ඉන්දීම එක ගැටෙනවා හරි සතුටුයි. ඕකේ එහෙම නැතුව කරන්න බෑ. එහෙම නැත්නම් ඕනම කෙනෙකුට ඉන්ටර්නෙට් එකට ඒ dancer එක dancer.com international.com international.com ගියොත් එහෙම ඕන තරම් මට ඒ ධර්මදේශනා හැම ධර්මදේශනාවලක මුල් බලපෑම ඕක තියෙනවා. ඉතින් ඒක සම්බන්ධීකරණය කරන ඔක්කොම හසුකම් නැති නිසා දිනෝචිතෙක් දෙන්නේ ගන්න අපි ඒක ක්‍රියාත්මක කරන්න උත්සාහ අසල සම්මුස වහන්සේ දැන් සඳහන් කළ බාරදී ආනාපානසති භාවනාවට යෑමට පුරුදු වෙදී විලකට පැය කීයක් භාවනා කළ යුතුද? ඔය ඒකම කියන්නේ විචි අතරකු භාවනා කරන්නේ. එතන විනාඩියක්වත් පිසු කෙනෙකුට කරන්නේ. එච්චරයි. මේ දවසට වෙන පැය 10ක් පිස්සු ගෙලින්නද කියලා මම හිතනවා. මම ඒකට රාගකය කියලා හිතනවා. ඊට වෙන්නේ මැරෙන එක. ඊට වෙන්නේ අපාගත වෙන. සකර්මාක ලබන ධ්‍යාන බුද්ධෝ පාදකාලයක් ලැබුණා, මනුෂ්‍යත්වයක් ලැබුණා, සුසම්පත්තිය ලැබුණා, කල්‍යාණ මිත්‍රාසය ලැබුණා, සද්ධර්මයේ තියෙනවා වුණා, වැඩිමත් කේදී මම පැය කීයක් අතර විශ්කේ ඉඳද කියලා මගෙන් අහන්න මාර වෙනවා. මගෙන් අහන්න පැය 24 ක කාලක් කරා. එච්චරයි කියන්නේ. භාවනාවේ සූදානම්කරන්නේ නිදිමත වැඩිදී ඇයි? භාවනාවේ වැඩිදී මේක අපි ලස්සන උත්තරයක් දෙනවා. ඒ කියන්නේ භාවනා නොකරන වෙලාවේ අවදි වෙන්නේ නැහැ කියලා එකක් රාගය නිසා, ද්වේෂය නිසා. අපි යම් මොහොතක හිත අවදි කරගන්නේ රාගය හරහා ද්වේෂය. අවදිින් ඉන්න හැම චිත්තක්ෂණයක රාගය ද්වේෂය. බුද්ධජනනාගේ භාවනා කොච්චර බලවත්ද කියනවා. සතිය ටික වේලාවක් සතිය ගන්නකොට රාග ද්වේෂ නතර වෙච්ච ගමන් නිදට වෙනවා. මේ ඉන්නේ නැගිටලා ඉන්නේ. කොච්චර මේක සිදු වෙනවද කියනවා ඔතනකට පුළුවන් දවස් හතරක් පහක් එකකින් භාවනා කරලා බලන්න දවස් දෙක තුනක් භාවනා මැදයන් ඉන්නකොට සක්මන් කරනකොටත් නිදියයි. සක්මන් කරන තෝන්තු එක. ඒ මේ කෙලින් යහකට බැරි මොකද අර මෙනේ කිරීම නිසා රාගය වැඩෙන්නේ නැහැ. ද්වේෂය වැඩෙන්නේ නැහැ. එතකොට නිදිපතේ. ඒක නිසා කරන්න අපි අවදි උනාගේ දවස ගත කරන්නේ ධර්ම රාගය අනුලා ඒ ධර්ම ද්වේෂය අනුලා එනිසා අවදී ගත කරන මානසික කියලා කියන්නේ දැනම පැලෙහිමින් ඉන්නේ ද්වේෂය පැලෙනවා රාගය පැලෙනවා මුදින තමයි දීලා තියෙන මේ සීතල කරන ධර්මය ඡතිය අර රාග ද්වේෂ යම් ප්‍රවයිච්ච බලපත්‍රණදී පිළියෙක මොහාත වගේ මොහාත ප්‍රෘත්‍ත්‍යව පිළියෙකට කැපෙන්නේ නැහැ මේ රාග ද්වේෂ අනුවිච්ච ගමන් තමයි අස්තත්ම තේරෙනවා. ඒක ආකාරයෙන් කම්මැලි, නීරසයි, වැක්කිරෙනවා, බයයි, අසරණයි, අනාථයි. මේකයි මේ මනස්කේ මෙන්න මේකට මේ බයට අසරණකමට නිදිමත ඒ කම්මැලිකමට අත්හැරලා භාවකට ඔබත් මනුෂ්‍ය අසත්පුරුෂය අසන්තරයි. භාවනාවක් මේක ඉන්නවා. මම මේක කීටි භාවනා කරනවා, අවදීන් කරනවා, නිතිපතක් කරනවා කියන එක සත්‍යඥා සත්පුරුෂය කියලා කියනවා. ඉතින් අපි සත්පුරුෂය ඇසුරු කරේ නැත්තම් අපිට වෙන්නේ මොකද? භාවනාවට මම මෙදේලා නිරත වෙලා අත්හැරලා ඔච්චර යන්නේ මේ ගෞතම සර්වඥාන්සේ විශ්වකා බුදුරු 12 ලක්ෂ 28000 දුක්ඛාස 12000 28000 බුදුරු ගහනවා. බුදුන්නේ බෑ. මේ බලන්න කම්මනේ. බුදුහාමුදුරු කියන මන ආගම වල කම්ම දෙන්නේ. මල්පදක්ෂණයෙන් සිල්වත්වට අම්මා කප්පිය රටමට වන් මෝ වන් මෝ කුටි වෙන කරවි බුදුහාමුදුරු කියන බණාන්න ඕනෙත් නෑ මේක කාටවත් මාන්නයක් ඇති වෙන්නේ නෑ කාටවත් තණ්හාවක් ඇති වෙන්නේ නෑ කාටවත් මමයි නෙවෙයි ඉන්නේ ඒක බුදුන් ඊට වැඩි උද වෙන කෙනෙක් කියන බරක් ඉතින් බුදුරජාණන්සේ කතා කරන්නේ තණ්හාවට විරුද්ධව කරනවා සංසාර කාරණා. එතකොට පිළිගන්න තමයි සංසාර අනෙක් පැත්ත නිබ්බිදාව කියලා බුදුහාමර පාස්නා. නිබ්බිදාව කියලා කියන්නේ කම්මැලි කමක්. නීරසකම. නිර්වින්දනය. වින්දනේ නැතුව මේ ශක්තිය බලයෙන් වෙන්නේ. නමුත් මේ වින්ද කියලා කියන්නේ ඒ භාවනා කරනකොට ඒ භාවනාවක් කියනවා. ඒ කීයේ සංපත කරා. ඒ කීයේ පරිණතියෙන් උදව් කරනවා. ඒක කඩලා ඉන්න යන්න පුළුවන්. සමහර විටක කෙලෙස් ඇවිදින ඉන්න බැරි වුණා. ඒකට මේ මම මේ උත්තර දුන්නේ. සතිය ඉන්නකොට වෙනවා. අන්න ඒක දැනගෙන ගියොත් තේරෙන පටන් ගන්න බුදුන් කියනවා. ඒක නැහැ කියලා කියනවා. බුදුන් මේ ධර්මයේ වැඩ කරන කියලා දාන්නේ. ඉතින් ඒකට කරන්නේ කියලා බදාලා. එහෙම කරන්නේ නැතුව අෂ්ඨාංග රූප සරත් කාර්යය හේතු කරන කරදී උත්තර. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප ආරක්ෂා කරන සීලය ආවරණයට අනුග්‍රහ කරන්නේ කෙසේදයි අනුරාධපුර පාදා දෙන්නේ මේක කියනවා අපි උපරික්ෂණයක් කරනකොට සල්ලේවරණයක් කරනකොට සංඥාකාරී පිරිසිදු කරන ජීවාන කරවෙන්න කෙතෙක් තුරට සල්ලේකරණේ සාර්ථකකට බලපානද ඒ වගේ තමයි භාවනා කරන පරිශ්‍රය සහ තමන්ගේ දෙවිසි ඒක නැත්නම් වෙල්ලෑයක් අද එළවලු කොරටුවක් කරන්න ගියොත් වැට කොච්චර බලපානද එළවලු කොටුවකට ඇතුලේ ගෝකනේ නැත්නම් ඔක්කොම හරක්කාරයි. කැලක් මැද හේන කොට මනසේ දනු වැට කොච්චර වටිනවද නැත්නම් මොන භෝගයක්ද තිබුනේ. ඔක්කොම අඩාගෙන ටික තමයි වලසතු කාලය. ඒක තමයි අර පිරිසිදුකම නැතුව සීලේ නැතුව භාවනා කරනවා කියලා කියන්නේ කුස්සියකට ගිහින් ඔපරේෂන් එකක් කරනවා. නැත්නම් කක්කුස්සියකට ගිහින් ඔපරේෂන් කරනවා. කොහොමද? බ්‍රේන් සර්ජරි එකක් කරන්න හදනවා කක්කුස්සියට. වෙන නැත්නම් වෙල්යායක්මද අබියනවා. මුන්නට යනවා. අනේ මේ ටික පෙරගෙන මට කරවන්න. හරකන්නුන්නේ ඌ අලද යනනම් ඔක්කොම කරලා. එනිසා ඒ සීලේ සහ ප්‍රඥා දෙක තමයි බුදුහමෝ දෙතින් දුගේ අක්‍රම ධර්ම දෙක. සීලවන්ත අනිවාර්යෙන් ප්‍රඥාවන්ත සංගෙනවා. ප්‍රඥාවන්ත අනිවාර්යෙන් සීලය මේ දෙකට හරස් කරපු ධර්මයේ තමයි අද නවීන විද්‍යාව කියන්නේ. නවීන විද්‍යාව කරන්නේ එකෙකුටවත් බයලජ නැහැ. දෙත මතක තියාගන්න විද්‍යාව කරන කවවල ළමයි හෝ උගන්න හෝ ශිල්ප කරන අය වුණා විද්‍යාව මෙච්චර දියුණු වෙන්න හේතුව විද්‍යාව මුලින්ම බයලජ දෙක අයින් කරා. ඊට පස්සේ අවුරුදු 200 මානවයාගේ දැඩි බඩ දෙක නැති කරා. වයසකට කියනවා නම් අපේ අත්තම්මන් තමයි ඉන්නවා කොච්චර බයලජ්ජ කියලා කියනවා. අද ඉතාලියට ගිහිනවා මොකද වෙලා තියෙන්නේ. මේ දිනු රටකට ගිහිනවා. මොකද ඒක ප්‍රතිපත්තියක් වශයෙන් විද්‍යාවෙන් අපට. ඒ නිසා අද වෙනකොට ලෝකයා සම්පූර්ණ වලමත් වෙනවා. ඒකද අපි හිතුවා බයලජ්ජාන්සර ඥාණයට මේක නියම ඥාන. ඒක ඒක බුදුහාම කියන්නේ ලෝකායත ඥාන, ලෞකික ඥාන. භයාන භයාන එනිසා ඒක අනුනිතරම බලද්දවත් විද්‍යාවට දාති විනය. විද්‍යාව ලැබෙනකොට විනය වෙනවා. දැන් තියෙන්නේ මේක නෙවෙයි. ඒ නිසා ඒක අපි පුද්ගලික සාසන කරනවා සීලයට. ගෞරවණීය ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාවට පූර්වයේ යෝගී දීත උස්ම ඒ උස්ම පොඩි ගැටි උස්ම වැඩි දොස් සිතන ඒකාග්‍ර වන අවස්ථාව හොඳින් දැනේ ඊපසු ප්‍රයුක්ත වැඩි ආනාපානසති භාවනාව පිළිබඳව දැනුවත් කරන්නේ ආරම අවස්ථාව පිළිබඳව අයදී මේක ටික දුර යනකොට ඉස්සර කරන කරගෙන යනකොට අනපාරෝ බිම්බිමේ කිලිවෝ සම්මනෝ එතෙන්නේ නිසංසිද ඉතින් මේක මේ මහානිකරණ තේරෙන්න උත්තර ගන්න පුළුවන් ප්‍රසජානන්සේ අනුත්තරන්කාරී සානිමිත්ත සූත්‍ර වගේ කියන තියෙනවා ඔන්න නිමිත්ත දැනෙන තාකල් කෙලස් තියෙනවා නිමිත්ත නොදෙනී යනවා කියන කෙරේ කෙලස් තියෙනවා අනපාරණ අපි ආධුනිකව මේක ලඟව ගන්නනේ අනුව ගන්නකම් ආනාපානය දැනගැනීම කියන කෙලෙස් සිටීමට ආවරණ තමයි ඉවිදලා. ඉවිදලාන්නේ කෙලෙස්. ඉතින් යනකොට කාය සංසිඳනවා, හිත සංසිඳනවා, ආනාපාන සංසිඳනවා. ඒක හිත ආන දැක්ම මොකද කරන්නේ? ඒ කියන්නේ කෙලෙස් නැතුව හිත ඉන්න බෑ. අපිට හැම වෙලාවෙම කෙලෙස් ඕන. ඒක තමයි ගොඩාක් කියලා තියෙනවා. ආනාපාන කරනකොට මේක සංසිඳනවා. සංසිඳන්නේ කෙලෙස් පාරසකට. අටවචාන් වහන්සේ මෙහෙම දර්ශන නිදර්ශන දෙනවා. ගිලි ගන්න කියන ගාන්ඨාරේ ගාමයි කියලා කරන්නේ. ඒ ගාන්ඨාරයකට අතින් ගහපු ගමන් පාට සද්දයේ සද්ද ක්‍රමයෙන් අනුවේ වෙනවා. කොච්චර ගෙවෙනකම් බලන්න පුළුවන් කියලා හිතන්න. ගාන්ඨාරයක ගහලා ආයසරයක් ගන්න නැතුව ඒ ශබ්දේ කික්කිටි නාදය, නින්නාදය අඩු වෙනකම් බලන්න අන්තිම කෙලවරට යනකොට අපේ හිත හරියටම ඒකට සුසර වෙලා තිබුණ නැත්නම් අපිට අහන්න බෑ. එතින් අපේ හිත කලකොල. ඒ කියන්නේ ප්‍රසවාසී ඉවර වෙන කම්ම බලන්න. ආශාසී ඉවර වෙන කම්ම බලන්න. ඒතකොට තේලෙයි. මේ කෙලස් කපන අපිට ගෙච්චන ආර්ගය මේ කෙලස් කැපෙනකොට අපි අසහනයකටපත් වෙනවා. කම්මැලිකමටපත් වෙනවා. බියකටපත් වෙනවා. ප්‍රතුදායකටපත් වෙනවා. මේක කෙලස් කැපෙනකොට ඇති වෙන මේ පුතුහලය ධර්ම විචේ සර්වඥානිය කියලා වංචනිකව කරගන්න. විචාර බුද්ධිය කියලා වංචනිකව වැඩ. ඒක නිසා කියනවා විචිකිච්ඡා මඤ්ඤා කියන විචිකිච්ඡා වංචේ. මේක ප්‍රඥාවක් කියලා හඳුල්ලද මේක දැනගන්නකොට මම ආර දැනගන්නකොට නම් යකින් වැඩ කරන්නේ විචිකිච්ඡා කියන්නේ අකුසලයි. ඒක නිසා අපිට කියන්නේ ගෙවෙනවා නම් ගෙවෙන්නේ කෙලස්. අපිට කරන්න පුළුවන් තරම් යවලා නිවිච්ච තාත්තේ කියනවා නිර්මල නික්ලේශී. අනේ ඇතිවිච්ච නිර්මල නික්ලේශී තාත්තේ පුළුවන් තරම් අරසා. උපේනවට කියන උත්හාන සම්පදා කියලා ආරසා කරන කියන ආරක්ෂක සම්පදා. මෙතන තියෙනකට අභියෝග කරනවා. එතකොට බලන්න. ආරසා කරන්නයි. සම්මාසය මට භාවනාවේදී විද්‍යානුසති භාවනාව පිළිසිත සමාධිගත කරගන්න පුළුවන්. ආනාපානසති භාවනාව මට වඩා ගන්න අවශ්‍යයි. ඒ සම්බන්ධව ලැබුණා කියලා කියනවා. ආනාපානසති භාවනාව පුදුමයේ යුතුයද කියලා. ඒ වගේම හිත සමාධි වූ පසුව කරේදී උමන් කියලා ආදානයේ සේවා. සමාගතදී නියත මනසල මතක් කරේ. දැනගත්තා නම් ඒක තුනතරම් තියාගන්න. සමාධිය කියන සමාධිය කියන්නේ පස්සද්ධිය පස්සද්ධිය කියලා කියන්නේ අසහනෙ නැති විදිය අසහනෙ නැති කියන්නේ ආතතිය නැති විදිය ආතතිය නැති කියන්නේ සතිය කියනවා සතිය මොනේ කර කර කරන්නේ මේ බුද්ධාංශයේ ආකාර සති දෙකේකට ආවෙ නැති වෙන්නේ මම ඉඳගෙන ඉඳගෙන ඉන්න දැන් කරන්නේ ඒක ප්‍රශ්නේ තමයි නැවතත් තියෙනවා විනාඩි 20ක් මම අරගත්තා හුදුට කතරව සාතුලිතව සෑහළු වාගේලා මම මෙතන ඉඳගෙන ඉන්නවා කියලා පටන් ගන්න මොකද කමන්නේ බලන්න කියන තමයි ප්‍රශ්න දෙකේ ආපන්නේ ආපන්නේ ජීවිතේ තාම සරල කරන්නේ තියෙන්නේ මන්ට ඕනේ කර්මස්ථාන උපනිෂේ සම්පත්‍ය ලැකෙට එන්න මුත්තට ඇඟ සෑහළු කරලා සම්මර කර බලන්නේ ඉන්නදී කරන්නේ අර කාරණේ මේ කාරණේ ප්‍රශ්නයක් නෑ. මේකට කියන්නේ අටුවාචාර්ය වහන්සේ යථාපාකයන් විපස්සනා විනිවේෂෝ පංචා අනුපහත්ත දුක්ඛපට්ඨාන්තේති උපායන පට්ඨපිට සම්සිතා. පිටමත් විච්ච ප්‍රකරදී විපස්සනාට බහැපා. බැහැන විපස්සනා හැදුනට පස්සේ අඩුපාඩුක සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් මේක මේ පොත් කියවලා වැඩි වෙලා වෙච්චි ලෙඩක්. මේකට කියන්නේ බෙහෙතෙන් හටගත් ලෙඩ. ඉලෙක්ට්‍රෝජෙනික් ඉෆෙක්ට් කියලා කියනවා. බුදුක සාකච්ඡාවට දීලා තියෙනවා බේසත්‍ය සමුක්තිත රෝගෝ විඅතකිච්චේ. බෙහෙතෙන් හටගත් ලෙඩක්සේ සුව කරන්න බැහැ. ලෙඩකින් හටගත් දෙයට විවිධ බෙහෙත් ප්‍රවණ කරනවා. බෙහෙතෙන් හටගත් දේ ඒක මොකද දෙන්නේ විකට දාන කටේ දාන සම්මත කරන්නේ. අර පොතේ කියවන මේ පොතේ කියවන ඉඳගෙන අපේක්ෂා කරන අනක පෙන්නියම් මේක පෙන්නියම්. ඉතින් ඒකකොට ජීවන පරිහිත අසහකාරක නිසා එන දෙයට ඉඳලා හොඳට කායික පැත්තකල බලන්න කරනවා. බුද්ධං සිතිනා එහෙම කරන්නේ කුෂ්ම වෙනවා එහෙම කරන්නේ පිළි නැති වෙනවා එහෙම කරලත් මම මෙතන ඉන්නවා කියන දන්නවනේ ඒක කියන්නේ එකයි තියෙන්නේ. ගෞරවණීය ස්වාමීන් වහන්සේ සතිය ආසියෙන් ප්‍රාස්කාරයේ චිත්‍රම අහලක් යන්නේ වැඩි කරන්නේ. බොහෝ දෙකට උන් කරන්නේ. අවසාන ප්‍රශ්නේ වරුණ ස්වාමීන් භාවනාව දියුණු කරන විට සත්‍ය දෙච්චකට ගන්න වැඩින්නේ එසේදැයි පැහැදිලි ඒක කල්දී ඉඳලා දේශනාවට ඒක කර්මයක් අපි සක්මන් සක්මන් පස්සේ විලෝම. ධර්මදේශන පිළිපී. ඔතන දැන් දෙකමාර වෙලාව දෙකමාරලා හතර වෙනකන් සක්මන් සාකච්ඡා. මේ හතර වෙනකන් රැස්වෙනවා ධර්මදේශනාවට. ඉතින් ඒ අතරමැද සක්මන් අපි කියන්නේ මේ කරන කරලා වෙන්නේ. ඒ නිසා මම දැක්ක දෙන්න තුනේ කතා කරලා. මම හරිම අකමැති නම මම උනට කිව්වා. මේ වැඩේ මම ලව කරව ගන්න එපා. අනුන් යාළු වෙලා ඉන්න තරහින් වැඩ කරගන්න. අර ගියාට පස්සේ මම යනවා. මේ විශාල පිළිසක තරක වැඩ කරන්න නම් එක්කෙනෙක් උන් කෙරුවොත් ඊට පස්සේ මම සතිය බලන්නේ මුසුත් වෙනවා. ඒක කරුණා කරලා. කරුණා කරලා. මැරෙන්න කියන සක කරා. මැරෙන්න නම් කතා කරන්න මැරෙන්නත් ලාම්පෙට මෙන්නම් වෙන්නේ. එහෙම අසනීපව තමයි ඒකට මිසක් මොනම හේතුවක් නෑ. නැත්තක් ගෙනියන ශාපේ ශක්තිය දිගට යනවා. ඒ නිසා මේ සංවිධාන පක්ෂේ තාම අසීවරපත්ලා ඉන්න මඟුල් වීමක් කරන වාදානේ ප්‍රසිද්ධ සභාවක් කියන්නේ කතා කරන්න එපයි. මොන මේකද? ඒනි කියන්නේ මේ ධර්ම සාකච්ඡා කරන ක්‍රියාවන් නෙවෙයි නේද? මම ගෙඩි පිටින් ඉන්නවා ධර්ම සාකච්ඡා වුණා. ඕනේ. ඒ නිසා හතර වෙනකම් පුළුවන් තරම් අරත් කරන විවේකය අපි හදන්න එක තමයි. තරම් දෙස්මාපේ සම්බන්ධ කිසිලි වෙන ආකාරයේ වරසා.